අවසරයි ගරු කටයුතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් ධර්මදේශනා පැයටයි එළඹිලා තියෙන්නේ සීලුම දෙනා ඒ ධර්මදේශනා සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ තයෝ ධම්මා සච්චිකා තබ්බා තිස්සෝ විජ්ජා පුබ්බේ නිවාසානුස්සති ඥානං විජ්ජා චුතුපපාතේ ඥානං විජ්ජා ආතවානං khයේ ඥානං විජ්ජාති තී කරුකටේතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි මේ අපි ඉදිරිපත් කරගත්තේ සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ විසින් දසුත්තර සූත්‍රයේ තුනේ කාණ්ඩය තුන්වෙනි පන්තිය සම්බන්ධ අවසාන ප්‍රශ්නයේ සහ අවසාන පිළිතුරයි. අපි ඊයේත් මේකම තමයි දවසේ ධර්මදේශනට මාතෘකා කරගත්තේ මොනවද සාක්ෂාත් කළ යුතු ධර්මතා තුන. ඒක කෙටියෙන් කියනවා ත්‍රිවිද්‍යාව කියලා. නැත්නම් තිස්සෝ විද්‍යා. ඒ ත්‍රිවිද්‍යාව සාක්ෂාත් කරගණ්ඩයි අපි මේ Brahmacharya පුරාණේ භාවනා කරන්නේ මේ සාතනීය කටයුතු කරන්නේ. එතකොට මේ ත්‍රිවිද්‍යාවන් අඳුනාගෙන තියෙන්න ඕනේ මේ කියන විදිහට ත්‍රිවිද්‍යාව ලබා ගන්න කලින්. ඉතින් ඒක දන්නේ නැත්නම් නැත්නම් අපි මේ බණ භාවනා කරන්න මොකටද කියන එක දන්නේ නැත්නම් අපි කොච්චර භාවනා කරත් ඒ ප්‍රතිඵල ලැබෙනකොට අපිට ඕන තැනට මේ ගිහිල්ලා තියෙන්නේ. ඒකේ බුරුම ස්වාමීන් වහන්සේ මතක් කරනවා අපි වාහනේ හරවලා තියෙන පැත්ත දන්නේ නැතුව මේක පණ ගන්නවලා ඉදිරියට යන්න පටන් ගත්තොත් වාහනේ යයි. හැබැයි නියම අවශ්‍ය දිශාවට නෙවෙයි. ඒක නිසා ඒ භාවනා පටන් ගන්න හැම කෙනාම ඒ දිශාව දන්නවද කියන එක එකපතර එකපතක ප්‍රශ්නයක්. ඒ මොකද අපි නිකන් කරකොල ඇතේ වගේ જાතියක් අපිට කිසිසේත්ම එල්ලයක් නැහැ සාමාන්‍ය පෘථජ්ජනයට. ඒක පිස්සු ඇදිච්ච වඳුරෙක්ගේ ඔලුවක්. අත්ෙන් අතට පනින්නේ කිසිම තලසොන් කරලා නෙවෙයි බැලුව බලපු ගමන් පැන්නේ. ඉහෙව් ගත ගන්න කෙනෙකුට එකක් Brahmacharyaට එන්න එකක් සීල් සමාධි ප්‍රඥා ශික්ෂා පුරන්න ඒ කරලා ඒකේ සාර්ථකත්වයක් ලබන්න කියන එකේදි සෙල්ලමක් නෙවෙයි. ඒ තාමත්ම දුර්ලභ දෙයක් හරියට කනකත් බෑවෙක් විසිදුරින් අහත බලන්නා වාගේ කියලා උපමාවක් පෙන්ලා තියෙන මේ manussාත් භාවය ලැබෙන එක. ඒ ලැබිච්ච කෙනෙක් මොකටද මේ ජීවිතේ තියෙන්නේ? මොකද්ද මේකේ එල්ලේ? මොකද්ද සාක්ෂාත් කරන්න ඕන කියන එක ප්‍රශ්නේ සමාජලාට අවුරුදු 120ක් ජීවත් වුණත් අහන්නෙත් නැහැ. ඒකවත් දන්නේ ඒකයි මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සාසනයක් තියෙන කාලේ ඇසිය යුතු ප්‍රශ්නයක් විදිහට ඉදිරිපත් කරන්නේ. ඒ විතරක් නෙවෙයි උන්වහන්සේට ඒකට උත්තර දෙන්නත් ඕනකම තියෙනවා. පිරිසේ අවධානය යොමු කරන්නත් ඕනකම තියෙනවා. ඉතින් ඒ නිසා යම් කිසි කෙනෙකුට කවදාද මේ යන ගමනේ එල්ලේ පිරිසිදු වෙන්නේ. දෘෂ්ටිය පුළුල් වෙන්නේ. ඍජු වෙන්නේ. ඒ කොයි වෙලාව වෙනවද කියන්න බෑ. අපි මේ භාවනාවට බහිනකොට ඉස්සල්ලාම එහෙම දෙයක් හැංගීමක්වත් නැහැ සමහරට. මේ කට්ටිය භාවනා කරන නිසා අපි භාවනා කරනවා. ඒ නිසා කට්ටිය පැවිදි වෙන නිසා අපිත් පැවිදි වෙනවා. රැල්ලට අහු වෙලා පැවිදි වෙන ලාවලුත් තියෙනවා. ඒ කොහොම කරත් කවදා හෝ ප්‍රතිඵල ළඟා වෙන්න කලින් එල්ලේ පැහැදිලි වෙනවා. ඒක නිසා ඉර නගින්න ඉස්සල්ලා අරුණ නගිනවා වගේ පූර්වංගම පෙන්නලා පිට නිමිත්තක් පෙන්නලා මෙන්න මේකයි දැන් වෙන්න හදන්නේ කියලා ඉඟියක් එනවා. අන්නේ වෙලාවේදී යෝගාවචරය ඉඟිය අඳුනගත්තොත් අඳුන ගැනීමටත් පෙර බණ අහලා පුරුද්ද තියෙන්න ඕන. සාකච්ඡා කරලා එහෙම නැත්නම් චින්තාමය ඥාන තියෙන්න ඕනේ. වරින් වර හීනෙන් තොලගෑ මිහිර රසක් වගේ මේකේ සේයවල් අත්විඳලා තියෙන්නත් ඕනේ. අන්න එතකොට තමයි ආ මේ එන්නේ මෙන්න මෙතෙන්ටයි කියලා යෝගාවචර මේ පැමිණෙන தত্ত্বයට සාදර වෙන්න අනුග්‍රහකරනද සැප කරනු එලවලා දෙන්න දැනගැනීම සඳහා මේ සච්චිකාතබ්බ සාක්ෂාත් කට යුතු ධර්ම දැනගෙන තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඒක අද අපිට ඒක සාකච්ඡා කරන්න වෙනවා. ਸਰවචනාංශයේ සඳහන් කරලා තියෙනවා සබ්බාසව වගේ සූත්‍රවල ජානතෝ භික්කවේ පස්සතෝ ආසවාණං khයං වදාමි නෝ අජානතෝ නෝ අපස්සතෝ අපි ළඟ තියෙන මේ ආශ්‍රව කියන ඊටම සියුම් කෙලෙස ධර්මයක් අපි මොන විදිහේ සදා සදාචාර සම්පන්න ජීවිතයක් ගත කරත් යටින් යනවා කාපට් එකේ යටින් වගේ ඉතින් මේක නැති කරන්නේ නැති තාක්කල් ගහක් මුලින් කැපුවට නැවත නැවත දලුලන්නාසේ ඒ ගහ පෙනෙන කෑල්ල කපලා දැම්මට දලු දාන. ඒ නිසා ඒක මුළුදුනලා දාන්න නම් මේ ආශ්‍රව පිළිබඳ හැඟීමක් තියෙන්න ඕන මේ ආශ්‍රව ධර්ම මුද්‍රජාන වාචර කලින් කවුරක් කතා කරලා තිබුණේ නැහැ. ඒගොල්ලෝ ආගමෙන් කතා කරලා තිබුණේ ගහේ පේන කෑල්ල කපන එක. සරුවචනanse මේ මුලට බහිනවට කියනවා. ඒ ආශ්‍රව ධර්ම නැති කරන්න ඒක දැකලා තියෙන්න ඕනේ ඒක දැනගෙන තියෙන්න. නොදැක නොදැන කවදාකවත් මේක කපන්න බෑ. ඒක නිසා මේ ප්‍රතිපදාවේ මුල් හරිය තියෙන්නේ තමන් ළඟ තියෙන මේ ආශ්‍රව දැක දැන ගැනීම සඳහා. ඉතින් යම් කිසි කෙනෙක් මේ බාහිරේ මම සුවිශේෂී කෙනෙක් හැම දක්ෂකමක් තියෙන කෙනෙක් අනික් අය මට වැඩිය පහත් එහෙම නැත්නම් මම හරි අදක්ෂයි මම හරි කාලකන්ණී කියලා මේ තමන්ගේ ප්‍රകൃතිය අදාහ ගන්න බැරි තේරුම් ගන්න බැරි මොකක්ද කියලා දන්නේ නැති කෙනෙකුට කවදාකවත් ඒකෙන් ගැලවුමක් නැහැ. ඒක නිසා අපි බාහිරයට මේ රංගපාන රංගපෑම හරහා අපි කරන්නේ ආශ්‍රවයන්ට පොහොර දාන එකයි. ආශ්‍රව ධර්ම වලට වැවෙන්න නිසින්ද ඉඩ දෙන එකයි. භාවනාවේදී සතිය පිහිටවනකොට අපේ තියෙන දුර්ලතා, අපේ තියෙන පෞරුෂත්ව ලක්ෂණ, රුචි අරුචිකම් අපි ක්‍රමයෙන් අවබෝධ කරනවා. අවබෝධ කරන්න කරන්න කරන්න හිමීට හිමීට අර උඩ උඩ තියෙන ගොරෝසු ගොරෝසු අයින් වෙනකොට ඊටම සියුම් මට්ටමේ ආශ්‍රව ධර්ම දැක ගන්න පුළුවන් වෙනවා දකින්නකොට බය හිතෙනවා අප්පිරිය වෙනවා ඉච්ඡා බංගත්වයක් ඇති වෙනවා වසංගණ්ඩ හිතෙනවා භාවනා වැරදිලයි කියලා හිතෙනවා නමුත් කවදා හෝ මේක දැක්කොත් විතරයි මට මේක ප්‍රහාණය කරන්න පුළුවන් නිසා මේ භාවනා ප්‍රතිඵලයක් නිසායි මගේ මේ ආශ්‍රව පේන්නේ මම මේකට සාදර වෙන්න ඕන කියලා දැනගත්තොත් එයාට මේ කල යුත්ත මේකයි කියලා ඒ පුබ්බේ නිවාසානුස්සති ඥානයේ කියලා අපි කියපු ඊයේ සාකච්ඡා කරපු විදිහට තමන් කලින් හිටපු ස්කන්ධ පංචකය පිළිබඳව පෙරවිසු කඳ පිළිවෙත පිළිබඳව තේරුම් ගන්න පුළුවන් එව්වයිදී ඒ ඒ විදිහට මම රඟපෑවේ මේ මේ ආශ්‍රව ධර්ම නිසා නැත්නම් ආශ්‍රව ධර්ම නැත්නම් අපිට ඉදිරියට යන්න ජාවයක් නැහැ. කොයි වෙලාවක හෝ යමක් කරන්න ජාවයක් සංස්කරණයක් කරන්න චේතනාවක් කරන්න ජාවයක් එන්නේ ආශ්‍රව ධර්ම නිසා. ඒ නිසා අපි ඊයේ ගත්ත විදිහට එක එක ජීවිතයක් સમાપ્ત වෙලා තව ජීවිතයක් අල්ලන්නේ ඒ ආශ්‍රව ධර්ම ටික නිරුපද්‍රිතව තියෙන තාක්කල් තමයි. ඉතින් ඒක හරි ඒකත් පුළුවන් අපේ සාසනය කියලා තියෙන එකක් තමයි ඒ පුබ්බේ නිවාසානුස්සති ඥානය සමහරෙකුට පෙරවිසු කඳ පිළිවෙත මෙන් අහවලා අම්මා තාත්තා අහවලා විදියට මං ඇඳුම් ඇඳේ අහවල් විදියට මං කෑවිබියෝ කියලා කියන්න පුළුවන් ගතියක් තියෙනවා ඒක අභිඥාවක් විශේෂ ඥානයක් ඒක සාමාන්‍ය අද ලෝකේ මෝහණය මෝහන විද්‍යාවේදී පසු පෙර ආත්ම වලට ගෙනියන්න පුළුවන්. ඉතින් කොච්චර දුරටද ඇත්තද නැත්තද කියන එක ඔප්පු කරලා පෙන්වන්න බෑ. නමුත් සමහරලාට මානසික රෝග සඳහා මේක ප්‍රතිකාත්මක විදිහට පාවිච්චි කරනවා. ඒකම වෙන කෙනෙක්ගේ වෙන කෙනෙකුගේ මෙහෙමකින් තොරව Tamanටම භාවනාවේ මතු පිට තියෙන කෙලස් ටික කැපුවට පස්සේ මෙහෙවීමක් කරන්නත් පුළුවන් සමහරෙකුට ඒ වගේ කියන්න පුළුවන් ශක්තිය තියෙනවා. හැම කෙනාට මේ කියලා හිතන්න බෑ. නමුත් ඒක ආගමානුකූල ක්‍රමයක්. පුබ්බේ නිවාසානුසඥානික සමතින් අල්ලන්න පුළුවන්. විපස්සනාවෙන් කරන්නේ මේ ජීවිතේදීම රූප බලන්නෙක්ව ඉඳලා සද්ද අහන්නෙක් බාටපත් වෙනකොට සද්ද අහන්නෙක්ව ඉඳලා ගඳ බලන්නෙක් බාටපත් වෙනකොට ඉඳගෙන පරියන්ක භාවනා කරන කෙනෙක්ව ඉඳලා හිටගෙන සක්මනට යනකොට සක්මනේ ඉන්නකොට ඊ අපි ගත්ත විදියට වෙන වෙන දේවල් පේනකොට එකකින් එකට මේ වෙන ඉරියාපත සංදී හෝ අරමුණෙන් අරමුණට මාරු වෙනකොට බලානේ හිටියොත් ඒක ගියාත්ම එකක් නෙවෙයි මේ ආත්මෙදීම චිත්තක්ෂණේ චිත්තක්ෂණයට අරමුණෙන් අරමුණට ඉරියව්වෙන් ඉරියව්වට මාරු වෙන හැටි දැකීම තමන්ගේ චරිතය කාලරාමෝ දිගේ දැකීම. තමන් ඒ වෙනකොට මේ විදිහට මේ සමත ක්‍රමයට කියන හොඳට හිත තැම්පත් කළා අර විදිහට අෂ්ට සමාපatti ඒ අරමුණු අටේම අරගෙන උඩට හිත පිරිසුදු කරලා පිරිසුදු කරලා කල්පනා කරලා බලන්නේ කියලා කියනවා මම ඊයේ මේ වෙනකොට මොකද්ද කර කර හිටියේ තේරෙනවා නම් අල්ලන්න පුළුවන් නම් පෙරේද මොකද්ද කර කර හිටියේ බැරි නම් දැනට විනාඩි 5කට ඉස්සෙල්ලා මොනවද කර කර හිටියේ ආදි වශයෙන් කරගෙන කරගෙන කරගෙන යන්න කියනවා හැකි තාක් දුරට මව් ගැබට යනකම් ඒ දක්වාම තියෙන්නේ අනුමාන ඥානයක් තමන් මේ වර්තමානට සාපේක්ෂව බල බල යනවා ඒක එහාට පනින්න පුළුවන් නම් එයාට පෙර පුරුදු කරපු කෙනෙකුට නම් එහාට ගිය ගමන් ඒක පුබ්බේ නිවාසතු ඥානයි කියලා තමයි ඔය අපේ සම්ප්‍රදාන කූල පොත්පත් වල සඳහන් වෙලා තියෙන්නේ. අන්නේ විදිහට බලනකොට පේන්නේ එක පුද්ගලයෙක් වශයෙන් Taman කාලයට සාපේක්ෂව අපේ ඉතිහාසය. ඒකට කියනවා අපි කාල මානය කියලා කියනවා නැත්නම් කාල රාමෝ කියලා කියනවා. චුතුපපාත ඥානය කියලා කියන්නේ මේ වෙලාවේ ඉපදෙමින් මැරෙමින් ඉන්න සත්තු දේශයේ වශයෙන් වෙන දේශවල වෙනවා පේනවා. ඒකත් අර විසුද්ධ ඥානයකින් දකින්න පුළුවන්. ඒක හරියට කියනවා නම් මම ආනාපානේ භාවනා කර කර ඉන්නකොට ඒ ආනාපානය මගේ නාතිකාග්‍රේ මේ වායෝ ධාතුව පිරිමැදෙන හැටි බල බල ඉන්නකොට ඒක පාරට පිටින් සද්දයක් ඇහෙනවා බාහිරේ ඒකට අපි දන්නවා නිතර නෙවෙයි ඒක සිද්ධ වෙන්නේ. ඒක මේ කොහෙදෝ තිබිච්ච එකක්. ඇවිල්ලා මගේ අරමුණට කඩාවදිනවා. කඩාවදිනකොට මට එක්ක කේන්ති යනවා, එක්ක සතිය කැඩෙනවා. නමුත් හොඳට පුරුදු කරන පුරුදු කරන ගියොත් ඒ ආස්වාස ප්‍රස්වාසය නාසිකාග්‍රේ නැත්තම් කයේ ප්‍රසාදයේ නැත්තම් ඔපේ වදින්නේ නාසිකාග්‍රේ මේ සද්දේ අතන කෙරුවට ඒක වදින්නේ කම්බරේ. එතකොට මේ නාසයේ පිටියේ නැත්තම් උඩුතොලේ හිත යොදාන භාවනා කරනකොට ඒක පාරටම හිත ඒ කියන්නේ කාය ප්‍රසාදේ තිබිච්ච හිත කාය විඥාණය සෝත ප්‍රසාදයට පැනලා සෝත විඥානයක් බවටපත් වෙනවා. එතකොට ඒ දෙක අතර සම්බන්ධතාවයේදී සතිය කැඩෙන්න ඕනේ නැහැ. සතිය තියෙද්දිම හිතන්න පුළුවන් මම ඉස්සරහින් තියාගත් අරමුණ කාය ප්‍රසාදය තමයි ආස්වාද ප්‍රසාදය තමයි නැත්නම් උදරි පිම්බීම හැකිලිම තමයි ඒතකොට ඒක පාරට තව ප්‍රසාදයක තව තැනකට විඥානය ගමන් කරලා ආපහු එනවා නැත්නම් ඒක දිගේ යනවා අන්නේ වෙනකොට Tamanට තේරෙන්න පටන් ගන්නවා මේ එක අරමුණක් විශේෂණය කරන කරන යනකොට ඒ අරමුණට සාපේක්ෂව තවත් අරමුණු ඉස්සර පස්සර වශයෙන් හෝ දෙපැත්තේ තියාගෙන මේක ටික ටික ටික ටික පතුරවන්න පුළුවන් ගතියක් එනවා. පටන් ගන්නකොට යෝගාවචරය එක අරමුණයි එක තැනක තමයි කරන්නේ. මේක හුරු වෙනකොට හුරු වෙනකොට ඒ වෙලාවෙම තව තැනක සිදුවෙන දේවල් ලොකු චිත්‍රයක් දිහා බලනකොට වගේ. පුංචි චිත්‍රයක ඉඳලා සම්පූර්ණ පිටුසුතුමක් බලනකොට අපිට මුළු පදාසයෙන් බලන්න පුළුවන් දේශයේ හරහත් මේකේ පැතිරීමක් තියෙනවා. ඉතින් මේ විදිහට යෝගාවචරගේ මේ සතිය කාලයේ වශයෙන් ඒකට සමහරලාට කියනවා තුන් කලේ තුන් කල් දක්නා නෝන කියලා අතීතංසේ ඥානං පච්චුප්පන්නංසේ ඥානං අනාගතංසේ ඥානං මේ දැන් ඉන්න එකට සාපේක්ෂව ඊයේ මෙහෙමයි හෙට මෙහෙමයි කියන එක පැත්තක් තියෙනවා අන්තික මෙතන මම භාවනා කරගෙන ඉඳද්දී ඒ ඇහෙන සද්දේ නිසා මගේ වෙන සෝත ප්‍රසාදේ හෝ ජීවා ප්‍රසාදේ වෙන දේවලුත් දැක ගන්න පුළුවන් ගතියක් තියෙනවා මේ එකක් දිහා බලන්න ගමන් අනික් එකත් පේන ගතියක් උදාහරණයක් විදිහට අපි කාර් එකක් කෙලවන යනකොට අපි ඉස්සරහා වීදුර දිහා බලන්න යන්නේ ඒක පාට සයිඩ් කණ්ණාඩිය පේනවා Tamanට වේගෙන් පිටිපස්සේ වාහනයක් එනවා හෝන් ගහගෙන එක්ක ඇම්බියුලන්ස් එකක් එනක පොලිසියෙන් එනවා ඒතකොට Tamanට අර ඉස්සරහා කණ්ණාඩියෙන් පැත්ත බලලා බලන්න ඕනේ බැලුවොත් මේක හැප්පෙනවනේ ඉස්සරහා කණ්ණාඩිය බලන ගමන් පේනවා ඒක ක්ෂණිකව සයික් කන්නඩි බලලා දැනගන්න ඕනේ මේක මේ හදිසි වැඩපිළිවෙලක් කියන්නේ කියලා Tamanට එහෙමින්ට වාහනේ අයින් කර ගන්න පුළුවන් හප්ප ගන්න නැතුව. හැබැයි අවධානය නිතරම තියෙන්න ඕනේ ඉස්සරහා කන්නාඩිය. නමුත් සයික් කන්නාඩිය ඒක පිටිපස්සේ කෙනෙක් කතා කරලා කියනවා මේ සිගරට් එකක් බොන්න ඕනේ ගිනි පෙට්ටිය තියනවා කියලා. එයා යන ගමන්ම මේ කැබි හොල් එක ඇල්ල සිග ගිනි පෙට්ටිය පිටිපස්සට දෙන්න පුළුවන්. තාම කාර් එකේ හෙල්ලිලා නැහැ. තාම හැල හැප්පෙන්නේ නැහැ. මේ භාවනා කරගෙන යනකොට මේ සතියේ එකවර වැඩ දෙකක් කරනවා කියන එක නෙවෙයි. පදාසියේ ලොකු වීමක් සිද්ධ ඒකට කියනවා දිබ්බ චක්කු කියලාත් මේකට කියනවා. මේ එක වැඩක් කරන ගමන් අනික් වැඩේට පොඩි අවධානයක් දීලා ඒක කරනව නෙවෙයි. ඒක කෙරෙන්න ආරිනවා. කරන ගමන් තමන්ගේ කටයුත්ත කරගෙන යනවා. මෙන්න මේ විදිහට සාමාන්‍යයෙන් නම් සාමාන්‍ය චුතුප්පාතඥානය කියලා කියන්නේ ਸਰුවචන්සේ සඳහන් කරන අන්ධකාරය බලාගෙන ඉන්නකොට ගෙවල් මැන්ඩියක එක මිනිස්සේ පන්දම පත්තු කරගෙන මේ ගෙදරින් එළියට ඇවිල්ලා එහා ගෙදරට රින් ගන්නා වගේ ඇතුළට යන්න වගේ එකෙක් මේ ජීවිතේ චුත වෙලා ඊගාව උප්පත්තිය ලබනවා චුත උප්පත්ති දෙක අතරමැද ඒ මනුස්සයා හොඳ තැනකින් නරක තැනට ගියාද වර්ණවත් තැනකින් දුර්වර්ණ තැනට ගියාද කියලා ඉපදෙන මැරෙන සත්තු දකින්න පුළුවන්. දැන් මම දීපු නිදර්ශනේ එහෙම එකක් නෙවෙයි. Tamanටම දැනගන්න පුළුවන් කන දිහා බලාන ඉන්නකොට කන කියලා කියන බත් කන දිහා නෙවෙයි. මේ තත් දැහෙන කන දිහා බලනකොට ඇහි මොකද වෙන්නේ? දිවේ මොකද වෙන්නේ? ස්පර්ශයේ මොකද වෙන්නේ? කයි කියලා මෙව අතර පැතිරි මොකොත් කරන්න පුළුවන්. මේවා කරනකොට පේනවා මේ කොහේ ඉඳුරම් පහකින් බලාන හිටියට ඇහ කන දිව නාසය කය කියලා විඥානේ එකයි. විඥානේ ඔක්කකට යනවනම් එයා එතන. අනිත් එකට සීග්‍රෙන් ගිහිලා ආපහු එන්න පුළුවන්. ආන්න එක පිළිබඳ අවබෝධය හරහා විදර්ශනා කරන කෙනාටත් යම් ප්‍රමාණයකට මේ දිබ්බ චක්කු නෙවෙයි මේක වැඩ ක්‍රියාවලිය යාන්ත්‍රණය දැක් ගන්න පුළුවන්. ඉතින් මේ නිසා ආදුනිකයට මේක අදාළ වෙන්නේ නැහැ කරන්නත් එපයි කියලා. ආදුනිකයන් එකම අරමුණක්. එහෙම නැත්නම් ප්‍රසිද්ධ අරමුණේ පමණක් හිත පවත්තන්න අරක කරදර නම් ඒක අමතක කරලා මේක සතිය පිහිටවන පිහිටවන පිහිටවන යනකොට යාට ලැබෙන පරිචය යාට ලැබෙන අත්වාසිය යාට ලැබෙන සතිපට්ඨානය තමයි එකක කටයුතු කරන යන ගම තව එකක ඇහැ තියාගෙන ඉන්න පුළුවන්. ඒක සරුවචනාසික උපමාවකට මේකට නෙවෙයි වෙන තැන් වලට දෙන උපමාවක් තමයි පැටියෙක් වදපු දෙනක් දෙන ගහේ බැඳලා ඉන්නවා දිගේලි කරලා පැටියල් ඉහලා ඉන්නවා නම් ওই පැටියගේ පස කකුල් දෙක හයි වෙන්න ඕන නිසා ඕක පුක උඩ දාගෙන දුවනවා හැම තැනම දුවනවා ඉතින් අර මව් දෙන එක ඇහැකින් තනකොළ කරන කන ගමන් අනික් ඇහෙන් පැටිය දිහා බලනවා ඇයි කියලා අහනවා තනකොළ ගෑවේ නැත්තම් දරුවට කිරි දෙන්න බෑ පැටිය බලා හිටියේ නැත්තම් ඕක එහෙලප්පල්ලේ හරි වැටලා කෑ ගහලා කන්ද කොන්ද කඩා ගන්නවා ඒක නිසා එක ඇහැකින් තනකොළ කන ගමන් අනික් ඇහැකින් පැටිය දඟන දිහා බැලලා නොපිනී යන තැනකට ගියොත් මහා දෙන හූල්ලනවා. හූල්ලනකොට පැටිය දූවගෙන එනවා අම්මා ගාවට. අන්න ඒ වගේ භාවනා කරගෙන කරගෙන යනකොට ප්‍රධාන කෘත්‍ය කරන ගමන් තව එකක් බලන්න පුළුවන් ගතියක් එනවා. ඒකත් මේ උපදින මැරෙන ඒ වෙන වෙන කට්ටියගේ උපදින මැරෙන ගති දිහා බලාගෙන ඉන්නවා වගේ තමන්ගේම එක එක ඉඳුරන් මෙයා මෙතන පහළ වෙලා අතන එක්කෙනෙක් පහනවා මෙතන එක්කෙනෙක් පහනවා මෙව්වා මෙතෙක් කල් අපට කිසිසේත්ම දැනුවත් තිබුණේ නැහැ. දැන් ටික ටික ටික ටික දැනුම එන්න පටන් ගන්නවා. මේ විදිහට දෙක ගියාට පස්සේ අද දවසේ මාත්‍රකාව වශයෙන් මම ගන්න ඉතාලන හිටියේ මේ ආසවාණං කහේ ඥානං මේකට කියනවා ආශ්‍රව ක්ෂය කර ඥානය කියලා. ආසව ධර්මයන් ගිවන් කිරීමේ ඥානය. එහෙම නැත්නම් නිරුද්ධ කිරීමේ ඥානය. කය, වය, නිරුද්ධ, වස්සග්ග පරිණාමී කියන පද හතරේ සමාන අර්ථ තියෙනවා. කය වෙනවා කියන්නේ ක්ෂය වෙනවා. වැය වෙනවා කියලා කියන්නේ වැය වෙලා යනවා. නිරුද්ධ වෙලා යන ගමන් නිරෝධයටපත් වෙනවා. වස්සග්ග පරිණාමී කියලා දීලා දාන්න ලෑස්ති. ඒ වගේම මේ ආශ්‍රව ධර්මයන් පිළිබඳව මේ ක්ෂය වීම පිළිබඳව නැත්නම් ආශ්‍රව ධර්මයන්ගේ ක්ෂය වීම පිළිබඳව මේ සච්චිකා තබ්බ දත යුතු සාක්ෂාත් කළ යුතු මොකද්ද අපි මෙතෙක් කල් කිරුවේ ආශ්‍රෝ ධර්ම රැස් කරන එකයි ඒ නිසායි අපිට මේ සංසාරයක් දුක් ලැබිලා තියෙන්නේ ඒක නිසායි අපිට මේ ඊතු පැතු සම්පත් නොලැබීමෙන් අතෘප්තිකර තත්වයකටපත් වෙලා තියෙන්නේ අපි මේ ආශ්‍රව කියන හතුර තමන්ගේ දරුවයි කියලා අදාහගෙන ගෙට අරගෙන කිරිපෝලා තියෙනවා ඉතින් ඒක නිසා හිතා ගන්න කියනවා මේ මහායාන පොත්වල Tamanට වින කරන්න එන හතුරෙක් හැන්දෑ කරේ ගෙට අරගෙන මේ මගේ පුතෙක් කියලා හෝ මගේ මාමණ්ඩි කියලා ගෙට තියාගත්තොත් මේ හතුරගෙන් මොකද්ද වෙන්නේ? එහෙම මේ හතුර යම් විනයක් කැටලා කරදරයක් කරලා ගියොත් හතුරටද බනින්න වෙන්නේ ගෙට ගත්ත මටද බනින්න වෙන්නේ. ආශ්‍රව පිළිබඳව මෙච්චරයි අපිට දැනගන්න තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ හෝ එතන මේ මහා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ හෝ අපිට පොඩ්ඩක් කියන ওই දුවන ගමන මේ ආශ්‍රවයන් එකතු කරමින් එකතු කරමින් එකතු කරමින් රැස් කරමින් යන ගමන එක චිත්තක්ෂණය පොඩ්ඩක් නතර මේ එකතු කරන එක හරියනවයි කියලා කියන්නේ සංතරි දික් මං කියලා දෙන්නම් පොඩ්ඩක් නතර වුණොත් ඔය එකතු කරන එක අඩු කිරිල්ල පැත්තක තියලා එකතු කරන එක පොඩ්ඩක් නතර කරන්න. ඒකට එක චිත්තක්ෂණයක් පොඩ්ඩක් නතරලා ආහන්න මේකට ඒකටවත් වෙලා නැහැ. ඒකටවත් වෙලා නැහැ මොකද අපට ඒ තරම් මේ රැස් කිරීමේ කටයුත්ත තියෙනවා. ඉතින් කවදා හරි අපි හිතමු අපේ පෙර පුරුද්ද පෙර සංසාරේ කළ පිනකට පුබ්බේච කත පුඤ්ඤතා නිසා සත්පුරුෂ සාන්තිවනේ නිසා සද්ධර්ම ශ්‍රවණයක් උණයි කියලා. ඒකට අපි තේරුම් ගත්තොත් මේ සද්ධර්මයෙන් පෙන්වන්නේ මේ සත්පුරුෂ සංසවණයෙන් පෙන්නන්නේ අපි සත්පුරුෂානන්දස්සාවි සත්පුරුෂානං සත්පුරුෂ ධර්මයේ කෝවිදෝ සත්පුරුෂ ධර්මයේ විනයෝ සද්ධර්ම සද්ධර්මයේ අහලා සද්ධර්මයේ හැසිරලා සද්ධර්මයේ විනය කල්ක වෙලා තියෙනවා නම් මේ දෙකෙන්ම අපිට වෙන්නන්නේ අපි මේ හඳුදා උදේ අමුඩ ගහගත්තාම සිකුරාද හැන්ද වෙනකන් අමුඩ ලියනතෝ කඹරනවනේ හම්බ කරනවනේ හම්බ කරන හරියක් ආශ්‍රව ඒක නිසා ආශ්‍රව නැතුව ඉන්නත් බෑ. ඒක ඒකාන්තක නිසා මේ ආශ්‍රව රැස් කිරීම පොඩ්ඩක් අඩු කළොත් Tamanne පුළුවන් වෙයි දවසක මේකේ අඩු කිරීමේ අන්තිම කෙලවරට ක්ෂය වෙන තැනට යන්න. ඒක අර බැඳගෙන යෙදිලා নিমগ্ন වෙලා ආශ්‍රව රැස් කර කර හිටපු කෙනාට මේ රැස් කරන තාක් මේක ආශ්‍රවයි ඒ ආශ්‍රව කවදා හරි අයින් කරන්න ඕන කියන දවස් තමයි අපට තේරෙන්නේ රැස් කරන තරමටම අයින් කිරීමේ කෘත්‍ය බරපතලයි. ඒක නිසා මේ රැස් කරන්න යකනකොට කනකොට රාත්තල් ගන්න කිර කාබන් කිරලා මෙච්චරක් බඩේ මඩ තියෙනවා මඩ තියෙනවා කියලා දැනගන්න. රාත්තල් ගන්න දැන් නේතෝ කන කෑමක් තමයි මිත්‍යා දෘෂ්ටි කියලා කියන්නේ. ඉතින් අපි බණ ඇහුවට පස්සේ සත්පුරුෂයන් ඇසුර කරාට පස්සේ වර එක කල්පනා වෙනවා. ලෝකේ අපිට වැඩිය පොහසත් මිනිස්සු ඉන්නවා. අපිට වැඩි හරි හම්බ කරපු මිනිස්සු ඉන්නවා උගත්තු ඉන්නවා නමුත් එක එක්කත් මේ වෙනකොට ප්‍රකාශයක් කරලා නැහැ ඒගොල්ලෝ සන්තුෂ්ටි කර තත්ත්වයටපත් උනායි කියන්නේ එක එක්කත් නැහැ මේ ලෝකේ අත්ත මුත්ත කිත්ත කිරි කිත්ත දත්ත පනත්ත කිරි කෑමුත්ත ඒ කාලෙවත් කවුරුවක්වත් නැහැ ඒක බුදු දහමසේ අහනවා ඔයි කියන ඔක්කොම හම්බෙලා තියෙනවා ඉතින් ඒ නිසා කෙනෙක් හිතුවොත් මමත් යම් ප්‍රමාණයකට සමාජ මට්ටමේ මම යම් ප්‍රමාණයට මට ආහාර ටිකක් තියෙනවා, අඳින්න ටිකක් තියෙනවා, ඉන්න තැනක් තියෙනවා, බෙහෙත් පිළිකර ටිකක් තියෙනවා. මේ මොකද්ද ඇයි මේ මිනිස්යාට වැරදිලා තියෙන්නේ කියලා අහුවොත් සත්පුරුෂෙක් ලැබුණොත් බණක් ඇහුනොත් ඊට තේරෙන්න පටන් ගන්නවා මේ ආශ්‍රව රැස් කරන එකයි කරන්නේ. මේ ආශ්‍රව කාමාසව භවාසව දිඨාසව අවිජ්ජාසව කියලා ආශ්‍රව කියන වචනේ තමයි වචනයක් කාමාසව කියනකොට තවත් වචනයක් පදයක් එකතු වෙනවා අමාරුවටපත් වෙනවා කාමාශව කියලා කියන්නේ මේ කාමයන් කෙරෙහි වගුරුවන ගතියක් තියෙනවා අපේ. කාමෙන් තෙත් වෙනවයි කියලා අපි කියනවා. කාමයට එක්ක ඒ තාමෙන් තෙත් කරන වස්තු රැස් කිරීම තමයි අපි මගේ රුචිය පිටිපස්සේ යනවා. මම සුඛය පිටිපස්සේ යනවායි කියලා මේ කාමයන් රැස් කරන්න අපි උදෙත් කල්පනා කරනවා, රැයත් කල්පනා කරනවා, නිින්දෙත් කල්පනා කරනවා, සිහියමුත් කල්පනා කරනවා. සාධාරණවත් කල්පනා කරනවා අසාධාරණවත් කල්පනා කරනවා ධාර්මිකවත් කල්පනා කරනවා අධාර්මිකවත් කල්පනා කරනවා අපි දෙන්නෙක් අතර මේ කාමයේ වැඩි කිරීම සඳහා කරන පෞද්ගලික ප්‍රයත්න හෝ පොදු ප්‍රයත්න වල කිසිම වෙනසක් නැහැ ඒ ඇත්තන තමයි පෘථග්ජනයයි කියලා කියන්නේ වැඩිම රැස් කරනවා මොනවාද මොනවාද රැස් කරන්නේ කාමයේ කියලා ඉඳුරම් පෙනවීම සඳහා රූප රැස් කරනවා සද්ද රැස් කරනවා ගඳ රස පහස ඒවා හොඳට ලබා ගන්න ඇස් පිරිසුදු කරනවා කන් පිරිසුදු කරනවා නාසය පිරිසුදු කරනවා දතකට මැදගෙන ඉන්නවා මේ කය උපදාන ඉතින් ওই ටික තමයි අපි රැස් කරන්නේ ඉතින් මේ රැස් කරන්න රැස් කරන්න වෙන්නේ ඒ පුද්ගලයා කවදාකවත් තෘප්තියටපත් වෙන්නේ නැති ලුණු වතුර බොන්න වගේ ගිනි ගිනි අඟුරක් අතින් අතට මාරු කරන්න වගේ දැවෙනවා ඉතින් ඔය සමහරකට තේරෙනවා මේක මෙච්චරම ඇද්ද බැඳගෙන කරන්න ඕනේද ඒ වෙනුවට ධාර්මික වචන ප්‍රයෝජනෙ සලකලා නම් ඉතින් කන්න ඕනේ තමයි. අඳින්න ඕනේ තමයි. ගියක් දොරක් තියෙන්න ඕනේ තමයි. බෙහෙත් පිළිකටියක් ඕනේ. නමුත් මේ විදියටම සුඛෝභෝගී වෙන්න ඕනද? මේ ධර්මතම පාරිභෝගිකත්වයට යන්න ඕනද? මේ ජාත්‍යන්තර සමාගම් අපිට කියන නිසා එහෙම නැත්නම් මේ වෙළඳ ප්‍රචාර අපිට පෙන්වන්න නිසායි කියලා මේ කාමාසවය කියලා එකේ ආදීනවය කෙනෙක් දැක්කොත් එයාට කාමාශයන්ගෙන් වෙන්වීම නැත්තම් කාමාශයන්ගේ දැවිලි තැවිලිෙන් අඩු කිරීමක් හිතා ගන්න පුළුවන්. කාමාශව කියලා කියන්නේ මේ කාමයේ කෙරෙහි ඇති ඇලෙන බැඳෙන ගතිය. ඒ වගේම අපේ හැම හිතවිල්ලක්ම හැම වචනයක්ම හැම ක්‍රියාවක්ම කාමෙන් තෙත් වෙලා තියෙනවා. ඒකයි අපි මේ උපමට්ටම් දාන්නේ. ප්‍රകൃතිය නැතුව අපි මේ ආලවට්ටම් දාන්නේ උපමට්ටම් දාන්නේ තව තවත් එක කාමයෙන් වැඩි කර ගැනීම සඳහා. ඒකේ අනිත් පැත්ත තමයි Tamange ශරීරයට වද දෙන ගතිය කාමීය කාමසුඛල්ලිකාන යෝගේ වෙනුවට කයට වද දීමෙන් නිවන් දකින්න පුළුවන් කියලා හිතන එක ඒක අනිත් පැත්ත. ඒක කාමාසව කියලා ගන්නෑ. මේ කාමාසව විද්දෝ තියෙනවා භවාසව කියලා දැන් මම සැප විඳලා බෑ මගේ පවුලේ අයට සැප තියෙන්න ඕන. අපේ ආගමේ අයට සැප තියෙන්න ඕන. අපේ පන්තියේ අයට සැප තියෙන්න ඕන. මට මේ දැන් වෙලා සැපතිබිලා බෑ හෙටත් මේ සැපතියෙන්න ඕනේ. මට දැන් මෙතන සැපතිබිලා බෑ යණ යන තැන සැපතියෙන්න ඕනේ කියලා අර සැපය අරමුණු කරගෙන ඒක හැමෝටම හැම තැනම හැම වෙලාවෙම ලබා ගැනීම සඳහා අපි නිතරම සැලසුම් හදනවා. ඒක නිකන් හරියට බල්ලෝ කල්සන් අන්දින්ට සැලසුම් කරනවා වගේ තමයි. බල්ලෝ කට්ටිය කතා කරලා කිව්වලු මේ අපි වලිගේ තියෙන ක්‍රමේ හැටියට පස්සේ එළියේ. අපි කට්ටිය සේරම එකතු වෙලා කලිසමක් කරන ගමු මේක හරි සෞතුයි කියලා. මේ වැස්ස වෙලා ආවිලු කට්ටිය එකතු වෙලා මේ කතාව කෙරලා තියෙන්නේ බලු සංගමේ. වැස්ස පායපු ගමන් බහූ කිව්වට පස්සේ කොහෙ ගියාද දන්නේ ආය සබාව මතකත් නැහැ. ස්ථාවරේ මතකත් නැහැ. ආය මේ බල්ලෝ කලිසම් ඇඳා වගේ කියලා කියනවා. ඒ වගේ තමයි අපි මේ හැම කෙනෙක්ම අල්ලපු gedට වැඩිය මගේ විතරක් නෙවෙයි අපේ අයට සැපදීම සඳහා ධික සමීකරණ ලියනවා. පුදුමාකාර හම්බ කරනවා. කියලා තියෙනවා ඔය මම එහෙම නැත්නම් අපේ අවශ්‍යතාවයන් සම්පූර්ණ කිරීම සඳහා අපිට දීර්ඝ ආර්ථික විද්‍යා සමීකරණ කටපාඩම් කරන්න වෙනවා. දේශපාලන සමීකරණ කටපාඩම් කරන්න වෙනවා. සමාජ විද්‍යාත්මක සමීකරණ කටපාඩම් වෙනවා. අපි යුනිවර්සිටි එකේ ඉන්නකොට කළු ලෑල්ල සාමාන්‍ය මේ පිටියක් විතර දෙක ඇති මේ කොනේ පටන් ගත්තාම සමීකරණය ලියලා ඉවර වෙන්න කළු ලෑල්ල මදි. මැද තියෙන කැලේ එහෙම එහෙ කරන්න පුළුවන් ඒකෙත් ලියනවා සර්. ඉතින් මට හිතෙනවා මේ වගේ අමනියෝ જાතියක් අපේ අපච්චි අමුඩි ගහගත්තාම කුඹරට ගියාම බත් ගේනවා. කණ්ඩ මුන්ද මේ ලියනවා ලියනවා ලියනවා කොච්චර ලිව්වත් මැල්ලුමකට තරම්වත් දෙයක් හම්බ වෙන්නේ නැහැ. හිටියා ප්‍රොෆෙසර් කෙනෙක් යාට පටන් අරගත්තාම ඒ සිද්ධි වෙච්ච තැන දිනය වකවානෝ පොත්තක පාඩම් තියෙනවා. ඉතින් අපින්වත් බලාපොරොත්තු වෙනවා ප්‍රශ්න අහනකොට ඒ දින ඒ වකවාන වෙච්ච දේ. ඉතින් මට මේ තරම් මම පැහැදිලිද වෙන මේ මොන මල හොන්තුවලද මේව කඩබඩම් කරන්නේ බත් හම්බෙනවද මේකේ? ඇඳුමක් හම්බෙන්නේ නැහැ. ඒ විදිහට මේ කටපාඩම් කරන දීර්ඝ සමීකරණ තමයි හැම කෙනාගේම ජීවිතේ. එක්කෙනෙක්වත් ලේසි නෑ. එක්ක හරි සමීකරණයි. මේ සංකීර්ණයි. නමුත් අර පොතක් ලියන ඉන්දියන් කාර්යක්‍මියා ඇමරිකාදී උපතක් ලියනවා මේ දීර්ඝ සමීකරණයකින් ගත කරන ජීවිතයේ අන්තිම මැරෙනවහත වෙනකොට උත්තරය හම්බෙනවා ඒක බිඳුවයි. කොච්චර දීර්ඝ සමීකරණයක් වුණත් මරණ මොහොතේ යනකොට ඔක්කොම බිඳුන් වැඩි වෙනවා. බිඳුන් ගන්නවට පස්සේ කොයි වටනකවත් බිඳුවා. ඒ නිසා මැරෙන මොහොතට මේ නටන නාඩගම් එකක්වත් අදාළ නැහැ. සම්පූර්ණ වෙන දෙයකට. ඒ වගේම දැනගන්න ඕනේ මැරෙනවා මැරෙනවා මැරෙනවා මැරෙනවා මැරෙනවා. කාට ඔක්කත් කියන්න බෑ නෑ නෑ මම මේ ගහන ගැටි හැටියට මම නම් මැරෙන්නේ නෑ කියලා. ඒ නිසා මේ මැරෙන්න එහා පැත්තෙන් ඉඳලා කල්පනා කරුවොත් මේ නටන නාඩගම අපි භවයක් තනාගෙන බැඳගෙන අපේ කියාගෙන මේ නටන ආගම දැඟලිල්ලට පුදුමාකාර ඔදයක් තියෙනවා අපට. පුදුමාකාර මෙහෙයුමක් තියෙනවා. අන්න ඒකට කියනවා ඒ ගලන ගැල්මට ආසව කියලා. භව ආසව කියලා කියනවා. ඒක අපිට දිට්ඨියක් තියෙනවා ප්‍රභාකරන් කියලා කියන්නේ හතුරේ. අපිට කවදාකවත් බෑ මේ මනුස්සයා මිනිස්සෙක් කියලා හිතන අපි මේ මනුස්සයා මරන්නමයි කල්පනා කරන්නේ. වෙන જાතියක් ගත්තොත් වෙන ආගමක් ගත්තොත් ඒක මරන්න විනාශ කරන්න ඒක හිතන අපේ ජාතික යුතුයකම අපි ඒක රකින්න උන් මරන්න කියලා මේ දික්ටිගත වුණාට පස්සේ මිනිස්සයා මොන තාලෙන්වත් උදාහරණයක් වශයෙන් කෝ UNP කාර්යකට ශ්‍රී ලංකාවේ පැත්තේ විස්තර කිව්වට අහන්නවත් කැමති නැහැ. ශ්‍රී ලංකා කාර්ය DNP කාර්ය පැත්ත විස්තර කරනකොට බෑ. අන්නේ විදිහ අපේ හිත මේ එකම දිශාවකට එල්ල වෙලා තියෙන බව අපිට තේරෙන්නේ ලිතර වැඩිච ගෙම්බ වගේ. අපිට තේරුම් ගත්ත දවසේ මේ දිට්ඨියකට බැඳිලා අපි මේ රණ්ඩු සරුවල් කරන්නේ. දිට්ඨියකට බැඳිලායි අපි මේ අරයට ප්‍රේම කරන්නේ මෙයාට වෛර කරන්නේ මේ දිට්ඨිය මට මොන සේවයක්ද කරන්නේ. කොහෙන්ද මේක මගේ එකට ආවේ කියලා බැලුවොත් මේක තේරෙනවා මේ මේ අසුචි වලක් අසුචි වලක් හත් අවුරුද්දක් ඇතුළේ පරණ වෙච්ච අසුචි වලක් අරගෙන ඒක කොච්චර හේදුවත් ඒක ලිඳක් බාටපත් කරන්න බෑ බොන වතුර ලිඳක්. ඒකේ අර ගඳ ඒ ඒ ඒ ඒකේ තියෙන අර ගන්ධස්තරේ අරින්න බෑ වගේ අපේ දිට්ඨිය අපිට තේරෙන්නේ මේක රැකීම සඳහා අපි සමානට පණ එපා කියලා කටයුතු කරනවා. ඒ වෙනත තව කෙනෙක් මරන්න තරම් යනවා. අවිද්‍යාවත් ඒ වගේම තමයි. ඉතින් මේ විදිහට මේ හතරක් මුල් වලින් නිතරම ගලන ඕජාවට අපි කියනවා ආසව කියලා. ඒ ආසව හතර නැත්තම් ජීවිතේ කිසි විචිත්‍රත්වයක් නැහැ. ඉදිරියට යන්න ගැම්මක් නැහැ, ජවයක් නැහැ. මේවා ගොඩාක් ඒ කාමාසව භවසව දෙක ජීවිතේ ප්‍රථම කාලේ ගොඩාක් සැර වැඩි. අවුරුදු 40 විතර වෙනකන් අවුරුදු 30 විතර වෙනකන් ප්‍රධාන වශයෙන්ම දුවන්නේ කාමාශ වේදිකේ විතරයි. ඒ කියන්නේ සම්පූර්ණ ලිංගික රසායනික ශරීරයක්. ඉතින් ඒක ඔය ඔය කාලේ මොන පිස්සු කෙලියත් කවුරක් අතදී ගණන් ගන්නෙත් නැහැ. ඔය සාමාන්‍ය කියනවා බල්ලු වෙච්චාම හැම ගහටම චූ කර කර යනවා. ඉතින් ඒක බල්ලන්ගේ හැටි. ඒක ඉතින් මොනව කරන්නද? ඒක කාම. ඊට පස්සේ භවආස වේද යන්නේ පෞල් බෙන්දට උනාට පස්සේ ඔන්න සම්බන්ධකම් ඇති කරගෙන ඊට පස්සේ දිත්‍යාස වලට යනවා. අවිජ්ජාත වේට යනවා අන්තිම වෙනකොට මෝමූහ දශකය කියලා කියනවා මෙලෝ දෙයක් කල්පනා කරන්න බෑ කටෙන් කෙලවැක් කරනවා ඔළුව කැරකෙන්න පටන් ගන්නවා ඉතින් දපල ඉඳලා මැරලා ජීවිතෙත් ওই හතරේ යම් යම් ඉදිරිපත් කරන ගතියක් තියෙනවා මෙන්න මේ ආසව ධර්ම අපිව මෙහෙවන හැටි කොහොමද කියලා බැලුවොත් මීහරකෙක්ගේ නහය විදලා ඒක ලව්ව ඕනේ කොටයක් අද්දනවා ඕනේ හීයක් හා ගන්නවා වගේ මේ ආසව ධර්ම වලින් තමයි අපිව මෙහෙවන්නේ ඒක නිසා කවුරු හරි හිතුවොත් මමයා කියන්නේ කවුද? මම මේ කෘත්‍ය කරන්නේ මොකටද කියලා. වරදින්න දුව ගිහිල්ලා හැප්පෙන්නේ එක්ක කාමාසවල එක්ක භවසවල එක්ක දිත්තාසවල එක්ක අවිජ්ජාසවල. හැබැයි එයා දන්නේ නැහැ. ඒ මොකද සංසාරේට අදාළ පාඩම් නෙවෙයි මේවා. දැනගත්ත දවසේ මේ සාරිපුත්‍ර සාංශේ කලින් අප ප්‍රශ්නේ තමයි මේ අම්මා අභිඥා වශයෙන් දත යුත්තේ මොකද්ද? කාම ධාතු, රූප ධාතු, අරූප ධාතු කියලා උඹට ඔය කාම ධාතු කියන එක ඇත්තක් තමයි. නමුත් මිනිස්සෙකුට ඔය කාම ධාතුවෙන් නැත්තම් කාම ගුණයෙන් එහෙම නැත්නම් මේ වස්තු කාමයෙන් වෙන් වෙලා සිටීමේ හැකියාවක් තියෙනවා වෙන කිසිම සතෙකුට නැති. හැම සතෙකුටම ආවේනික සහජ ගතිය නිසා ඌට ස්වාධීන පරිකල්පනාවක් නැහැ. මනුස්සයර තියෙනවා ඒත් එක්කම මනසට විකල්පෙකුත් තියෙනවා. මේ කාමයට පහඳින කාමයේ රාජ්‍යන්තාණියේ කාම රාජිනියට කඹරන වෙනුවට කාමෙන් වෙන් වෙලා తాවකාලිකව ස්ථිරව රූපයකට හිත යොදලා බැලුවොත් කාමයෙන් ලැබෙන සැපයට අපේ සාසනය කියනවා ආමිෂ සුඛය කියලා. ආමිෂය කියලා කියන්නේ ඇහැට රූප, කනට ශබ්ද, නාසයට ගඳ, දිවට රස, කයට පහස. ඒකට ඒ දේවල් වලට අජත්ත බාහිර ආයතන තියෙනවා. යම් වෙලාවක රූපයකට හිත ගියා නම් රූපය කියලා කියන මෙතන අරමුණට රූපාරම්මණය නැත්නම් කායනුපස්සනාවට එතකොට අර ඇහැට රූප කණ්ඩ සද්ද කියන සම්බන්ධතාවේ නැති වුණාට එතකොට දැනෙන සුඛය මේ ලෝකේ තියෙන සියලුම ආමිෂ සුඛයට වැඩිය හොඳ සුඛයක් එතන තියෙනවා. ඒකට කියනවා निराමිෂ සුඛය කියලා. ඒ නිරාමිෂ සුඛයට ගිය කෙනාට තේරෙනවා නිරාමිෂ සුඛය නිතරංග ජයක්. එතන ගිහිල්ලා රණ්ඩු කරන්න දෙයක් නැහැ. ආමිෂ සුඛේ හැමදම රණ්ඩු. ගත්ත දිනුවොත් පෙරදි පෙරදිච්ච කට්ටියක් වෙනවා ඊර්ෂ්‍යා කරනවා. හැම වෙලාවෙම රණ්ඩු කරවට දිනන්නේත් නැහැ. නමුත් මේ නිරාමිෂ තියන්න පුළුවන් දෙයට පලාතකට තරඟකාරයෙක්වත් නැහැ. ඉතින් ඒ නිසා මේ කාමෙටම දඟලන කට්ටියට කාමේ ඉඳ තියලා පොඩ්ඩක් රූප භූමියට යන්න මේ කාමයාගේ ආදීනව දැනගන්න එපා. ආදීනව දැනගත්තොත් ඒක කායික විවේකයක් මාර්ගයෙන් කාම භෝගින් කැමති නැති කැලයකට ගිහිල්ලා ගහක් මුලට ගිහිල්ලා ශූන්‍යාකාරයට ගිහිල්ලා අරමුණක් රූපාරම්මණය කරගෙන ඉඳලා වර එක ඒ රූපාරම්මනේ සාක්ෂාත් වුණොත් එයාට දැනෙන සුඛය රූප නැතිකමේ සුඛයක් සද්ද නැතිකමේ සුඛයක් ගන්ධ රස පහස නැතිකමේ සුඛයක් එහෙම කෙනාට සද්දයක් ඇහුණත් කරදරයක් එහෙම කෙනාට ඇහැට හෝ හිතට රූපයක් දැක්කත් කරදරයක් ගන්ධ රස පහස ගැන කුමන කතාවද ඒ නිසා ඒන් තොරව ලබන්න පුළුවන් මේ निराமிස සුඛය බුද්ධෝත්පාද කාලෙත් තියෙන අබුද්ධෝත්පාද කාලෙත් තියෙන. නමුත් ඒ දිසාවට හැරිච්ච යොමු වෙච්ච පිරිස ඉතාමත් මල්පයි. මුළු මනුස්ස ප්‍රජාවෙන් අපිට මෙහෙම කියදාගේ තවත් මේක වර්ණවත් වෙන්නේ මුළු සත්ත්ව ප්‍රජාවෙන් මිනිස්සු ඉතාම අල්පයි. සත්තුත් එක්ක බලනකොට මිනිස්සු ඉතාමත්ම අල්පයි. ඒ ප්‍රතිශතයටත් වැඩිය අඩු අල්ප ප්‍රමාණයක් තමයි මිනිස්යන් අතරින් මේ නිර්ාමිෂ සුඛයකට ප්‍රයෝග ප්‍රයත්න කරනවා ප්‍රයෝග කරනවා. එහෙම කරලා හරිය වෙලාවක අපිට තේරෙනවා අපි හම්බ කරපු සියලු සැපත් හරි ආමිෂ සැපත් හරි නිර්ආමිෂ චිත්තක්ෂණිකුත් හරි ඒ බුරුම් පන්දි ස්වාමීන් ඒකට විවිධාකාර නිදර්ශන ගෙනලා පානවා ඒ ස්වාමීන් වහන්සේ කියනවා යම් කිසි මිනිස්සෙක් කුඟාක් මහන්සි වෙලා විශාල મંદિરයක් සකස් කර බලව්වක් පැලස් එකක් મંદિરයක් සකස් කර ගන්නවා. ඒකේ ලෝකේ තියෙන හැම ලස්සන රූප පිටිවල ඉල්ලලා තියෙනවා ටෙලිවිෂන් තියෙනවා වීඩියෝ තියෙන ඕන එකක් බලන්න පුළුවන්. ඒක ලෝකෙ තියෙන හොඳම ශබ්ද විවිධ රටවල වලින් ගෙනලා විවිධ ශබ්ද විපතෝනේ අන්තරක් තියෙනවා. ඒ වගේම සුවඳ කාශ්මීර දේශයෙන්ද ඉරාකෙන්ද හැම පැත්තෙම ගෙනලා සුවඳ જાතිත් තියෙනවා. උයන්නත් හොඳම කුක් කෙනෙක් ඉන්නවා ඌ ඕනම જાති කෑම හදන්න දාන. කවිච්චිද කොට්ටමෙට්ටද යාන වාහනද ඔක්කොම જાති තියෙනවා. නමුත් මේ මිනිස්සයා මේ මේ කෝටිපතියයි කියමුකෝ. ඒ කෝටිපතිය නිතරම ඉන්නේ අසහනෙ. අරක බලන්න ඕනේ මේක බලන්න මේක නඩත්තු කරන්නේ නිතරම අසහනෙන් ඉන්නවා. ඒ ස්වාමීන් වහන්සේ කියනවා එක වෙලාවක් කියනවා මේ අසහන නිසා මම නිින්ද යන්නේ හැම වෙලාවෙම ඉන්නේ මේ බයෙන් චකිතෙන් සැකෙන් ගත කරන්නේ. එහෙම ඉන්නකොට මිනිහට වෙලාවක හොඳ නිින්දක් යනවායි කියලා හිතන්නේ කියලා කියනවා. ඒක බොහොම ගැඹුරු නිින්දක්. මම හුඟ කාලෙකින් බලාපොරොත්තු වෙච්ච එකක්. ඒ වෙලාවේදී කෝකියා උයනේකා හොඳට යේදලා හොඳ කේක් එකක් හදනවා. ඒක ලස්සනට හැදිලා එනවා. නැත්නම් පොලොස් සම්බුලක් ලිපේ තියෙනවා. ඕක හොඳට පදන් වෙලා එනවා. මේක මේ පොලොස් සැම්බුල් ටිකක් මේ අපේ ලොක්කට රස පිට උණු උණු පිට කවන්න ඕනේ කියලා අර බුදියන් ඉන්න මිනිහා කියලා නැගිට්ටවලා කිව්වොත් ෂෑර් මෙන්න මෙහෙම මං හැදුවා පොලොස් නැඹුලක් ඒක හොඳයි පොඩ්ඩක් නැගිටලා මේ පොලොස් නැඹුල රස බලන්නේ එතන මං කේක් එකක් හැදුවා කරුණාකරලා කේක් එක කන්න යුවොත් ඒ මිනිස්සයා මේ කෝටිපතියා මේ කෝකියට padi වැඩි කරලා උසස් වීමක් දෙයිද නැත්නම් රසයෙන් අස් කරයිද කියලා අහන. අර කාලයකට පස්සේ නිින්දි ගිය වෙලාවේ මේ අකය විල්ලෙලා මේ පොලොස් තඹුලක් පූජා කරන්න හදනවා. එතන කේක් එකක් දෙන්න හදනවා. ඉතින් පොලිස් අඩුවට ගියොත් එහෙනම් ඔබ බලපන් මට මෙච්චර ලස්සන තිබුණ නින්ද නැති කරේ එන්සම් ඔබ මං අත් කරනවා කිව්වොත් ඒ මනුස්සයා කියයිලු කෝ කියා කියයිලු සර් දැන් ওই නිදාගෙන ඉන්න වෙලාවේදී විඳපු හැපේ මේ පොලිස් සමුට වැඩි කියලා නේ කියන්න හදන්නේ. ඒක ඇහෙන්ද ලැබුවේ? ඒක කනෙන්ද ලැබුවේ? ඒක නාසයෙන්ද ලැබුවේ? ඒක දියෙන්ද ලැබුවේ? එහෙ නැත්නම් කයෙන්ද ලැබුවේ? බොරුවනේ ඔය කියන්නේ. කොහෙද මේ නිින්දේ සැපක් තියෙන පොළොස් සම්බුලත් එක්ක බලනකොට. එතකොට අහනවා ස්වාමීන් වහන්සේ මේ කෝටිපතියට පුළුවන් වෙයිද අර නිින්දකති ලැබෙන මේ විස්රාමය ඔප්පු කරලා ප්‍රතික්ෂේප කරන්න. ප්‍රතික්ෂේප කරන්න බෑ. එයාට හොඳටම තේරෙනවා සාහනෙන් ඉන්න මට නිින්ද තමයි හොඳම දේ කියලා. ඒ නැති අත්දැකීම ආමිෂ දෙයක් නෙවෙන්න නිසා කෝකියා කියවලු මා වස් කරන එක හරි අසාධාරණයි. මේක මම පෙන්වන්නේ අල්ලන්න පුළුවන් එකක්. ඔය ඔය සර් කතා කරන එක අල්ලන්න බෑ. ඒ නිසා මමයි ඇත්ත කියලා. නමුත් අහනවා ඒ ස්වාමීන් වහන්සේ මේ වාගේ නිර්ාමිෂ සුඛයක් මේකත් එක්ක සංසන්දනය කරන්න රණ්ඩු කරන්න බැරි වුණාට නිර්ාමිෂ සුඛයකින් අරමනසට හම්බෙන සාන්තිය බොරු කරන්න බෑනේ ඒක අත්දැකීමක් නේ. අන්න වගේ තමයි මේ ආමිෂ සුඛයට අපි මේ ගත කරන කාලය. ආමිෂ සුඛයේ සල්පේ ජීවිතේ සුන්දරම වයසේ අවුරුදු 6 ඉඳලා 20 ගාණක් අවුරුදු අපි ගත කරනවා කිසිම වග විභාගයක් නැතුව මත්තට හම්බ වෙන සැප සඳහා. ජීවිතේ ඉතාම වටින වයසේ බෝල සෙවිට්ටෙන එකට යා ගන්න නැහැ, දෙල්ලමක් කරන්නේ නැහැ, භාවනාවක් කරගන්න නැහැ. මොකද ඉස්කෝලේ යනවා. ඊට පස්සේ ගිහලා ලොකුම පඩියක් හම්බෙන ජොබ් එකක් හම්බෙච්චාම කම්බරනවා 25 ඉඳලා 55 දක්වා. උන්දට ගෑණිත් එක්ක ඉන්න වෙලාවක් නැහැ, දරුවොත් එක්ක ඉන්න වෙලාවක් නැහැ, රටේ ඉන්න වෙලාවක් නැහැ, ගමේ ඉන්න වෙලාවක් නැහැ, පාරෙම ඉඳලා 55 60 වෙනකොට ඔන්න බැංකුවේ මෙච්චර ගාණක් තියෙනවා. ඊට පස්සේ එක දවසක් ලෙඩ වෙච්ච ගමන් අර තේරමත් ඉවරයි ණයටත් ගන්න වෙනවා. 60 වුණාට පස්සේ දිගින් දිගටම දිගින් දිගටම ඇස් පෙනීම 106ක් 6 ගුණයකින් අඩු වෙන්න පටන් ගන්නවා. ප්‍රෙෂර් එක 6 ගුණිකේ වැඩි වෙන්න පටන් අර ගන්නවා කන් ඇහිම 6 ගුණිකේ නැති වෙන්න පටන් ගන්නවා අර හම්බ කරපු සේරම අවුරුද්දකට පස්සේ ගියාට පස්සේ බකන් නිලාන තමයි ඉඳ වෙන්නේ ඒ නිසා 60 පණිනවයි කියන එක බටහිර ලෝකේ අපායට යනට වඩා බයයි මිනිස්සු ඉන්නකම් බුදුම ක්‍රියාශීලී ජීවිතයක පෙන්ෂන් ගියයි කියලා කියන්නේ අවලංගු කාසියක් කවුරුත් ගණන් ගන්නෑ සල්ලි ටිකක් තියෙන ඔක්කොමලා ගිහිලා මේ වැඩිහිටි නිවාසයකට වෙලා ඉතින් ටෙලිවිෂන් ඇද්දියා බලන ඉන්න වෙන මොනව කරන්නේ මේ කාම ලෝකයේ ස්වභාවය අපිට යම් ප්‍රමාණයක වටිනාකමක් තියෙන්නේ අපිට තාම අපිට ඕන කරන ටික ලැබිලා නැහැ ලැබිච්ච තැනකට ගිහිල්ලා බලන්න ඒකේ එන ගහච්ච තෝම් පිටිනියක් වයි මොකක්වත් ගන්න දෙයක් නැහැ ඒ මැදට ඒ මිනිස්සු රූප ලෝකයක් දන්නෙත් නැහැ කවුරුත් කියලා දීලත් නැහැ සත්පුරු ශාස්ත්‍රයක් නැහැ අපිට පුළුවන් නම් මේ කාම ලෝකයෙන් නම් අංග සම්පූර්ණ වෙලා නැහැ මේ රූප ලෝකේ නැත්තම් අරමුණකට හිත තියලා මේ නිර්ාමිෂ සුඛේ පොඩක් විඳින්න ඒක එක තැනකදී එනවා බ්‍රහ්ම සම්පත්තිය. බ්‍රහ්මික වාගේ ලබන්න පුළුවන් ඒක ලැබෙන්නේ හුදකලාවේ. හුදකලා වෙනවයි කියලා කියන්නේ විවේක වෙනවා කියන්නේ රූපෙන් විවේක වෙනවා, සද්දෙන් විවේක වෙනවා, ගඳෙන් විවේක වෙනවා, රසෙන් විවේක වෙනවා, පහසෙන් විවේක වෙනවා. ඒකට විවේකජං පීති සුඛං බුදුරජාණන්සේ දෙන්නේ විවේකජං ප්‍රීති සුඛං විවේකයෙන් හටගත්තා වූ ප්‍රීති සුඛය. මේක කාම භෝගී පුද්ගලයාට පෙන්වන්න බෑ මොකද එක පැත්තෙන් ඊර්ෂ්‍යයි. එක පැත්තෙන් කාමයට වෙන ඉඟියා. මුළු කාම ලෝකෙම අතට යන ෆුක් කාලා බිඹල දැම්මා වගේ මේ නිර්ආමිෂ සුඛය ගැන අපිට වග වෙන්න පුළුවන්. ඊට පස්සේ ඒ අභිඥා වශයෙන් දත යුතු දේ පෙන්වන සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අහනවා මේ නිරාමිස සුඛේ ලබා ගැනීම සඳහා ඉදිරියෙන් තියාගත්තා වූ මේ රූප අරමුණ කායනුපස්සනාව හෝ ආස්වාද ප්‍රසආචෝ පිම්බි මැකිලිම හෝ වම දකුණ ගෙවන් කිරීම සඳහායි මේක දීලා තියෙන්නේ තියාගෙන රකින්න නෙවෙයි බුදුආනු ක්ෂය කිරීම සඳහායි වැය කිරීම සඳහායි ගෙවන් කිරීම සඳහායි එතකොට මේ අල්ලගත්ත රූප අරමුණ ගෙවන් වෙනකොට ස්වභාවයෙන් ඒකට අනුග්‍රහ කරන්න නම් එයා රූප ධාතුවට සාපේක්ෂව අරූප ධාතුව පිළිබඳවත් දැනුමක් තියෙනවා. කාම ලෝකේ ඉන්න කෙනාට රූප ලෝකයක් දන්නවා වගේ. රූප ලෝකේ ඉන්න කෙනා දැනගන්න මේකට විකල්පයක් තියෙනවා. මේ රූපේ ගෙවන් වෙනවා. මේක අරූපයට බහිනවා. බැස්සට පස්සේ මේ රූප ලෝකයේ තියෙන තරම්වත් පරිලාහයක් 1000ක් ඒකේ නෑ. අරූප ලෝකෙට යනවා අපි පෙරේද වෙලා ගත්ත විදියට ඒක ආකාශයක් හිස්තනක් ඉඩ පහසුවක් අත්දැකීම හරහා අර තමන්ගේ ආස්වාද ප්‍රසාර සම්පූර්ණයෙන් ගෙවන් වීමට අපි පාර සකස් කරලා දෙනවා පාවඩෙල්ලා දෙනවා ආනපන සම්පූර්ණයෙන්ම ගෙවලට තියෙනකොට ඒ හිස් තැනට ඒ අවකාශයට එතෙන් ගියාට පස්සේ තමාරු එකට බය වෙනවා නමුත් අසුවිරු ඥාන ඇති කෙනාට නැ මේක රූප ලෝකේ ඉඳලා අරූප ලෝකෙට යනකොට හම්බ වෙන සම්දිස්ථානයක් බව දන්නෝ ඊට පස්සේ ඒක යා ඉන්නකොට වරින් වර විවේක වෙනවා ආය අරමුණ වෙනවා රූප අරමුණ වෙනවා ආය විවේක වෙනවා ආය අරමුණ වෙනවා එතකොට යාට තේරෙන පටන් අර ගන්නවා ඒක හුඟා කරන්න ඕනේ කරනකොට මාගේ මනාපයක් තියනවාද මේ විවේක වෙලා අවකාශයේ ඉන්න ඉඩ ප්‍රස්තාව තියෙන එකට එහෙම නැත්නම් මගේ මනාපමනාප තියනවාද එතකොට වරින් වර එන තද්ද වලට වේදනාවට හිතවිලියට ආනාපානෙට නැත්නම් මේ ඉන්න බවට කියලා මේ දෙකෙන් එකකට මේකට වැඩි මේක හොඳයි මේකට වැඩි මේක හොඳයි කියන ඒ තාරාතිරං ruci arucikan යම් තාක් තියනවාද තියෙන තාක් මේ දෙක එකින් එකට මාරු වෙන්න අරින්න මේ විවේක වෙනවා ආය අරමුණක් ඇවිල්ලා හෙල්ලෙනවා ආය විවේක වෙනවා ආය චංචල වෙනවා ආය කම්පන ආය නිශ්චල ආය අරමුණක් ආය අරමුණක් නැති අවස්ථාව. මෙන්න මෙතනදී තේරෙන්න පටන් ගන්නවා. මේ තරමටම කෙලෙස් අඩු කරත් ආශ්‍රව ධර්ම අඩු කරත් භාවනා ඉදිරියට ගියත් ප්‍රතිපදා ඉදිරියට ගියත් මේ ඉතුරු වෙලා තියෙන ටිකත් දෙකට බෙදලා ඊය හම්බෙච්ච වේකේ අද හම්බුන්නේ නැහැ කියලා අපේ හිත දුක් කරදර ගන්නවා. එහෙම නැත්නම් අනේ මෙච්චරලා හොඳට බලබලා හිටපු ආනාපානෙ දැන් නැති වුණානේ දැන් මම මොකද කරන්න ඕනේ කියලා නැති විච ආනාපානෙ ගැන කලබින්දම් ගන්නවා. ඒ නිසා මේ කොච්චර පුංචක් තිබුණත් කෙලස් ඒක අපිට ඇති වෙන්න මානසික අසහනයක් දෙනවා. සර්වඥාන්සේ සඳහන් කරනවා මේ අසුචි සහ මූත්‍රා ඊටාම පුංචි කොටසක් තිබ්බත් ගලයි. ඒ වගේ කෙලස් ඊටාම ලේශයක් තිබ්බත් මේ දෙක අතර ප්‍රශ්නක් තියෙනවා. ඒකට හේතුව මේ තියෙන දේවල් එකට ගැටලා ද්වේතාවයක් හදලා ඝටනික විඥානයේ ස්වභාවය අපි ඒක දන්නේ මෙතෙක් කල්ලා මොකද අපි කර කර හිටිය ගොඩාක් ගොරෝසු දේවල් සතුම් මරණකම් හොරකම් කරනකම් කාම මිත්‍යාචාර බොරු කේනන් ඒ සචන පරිසවචන ඒව බරපතල කෙලස්නේ ඊට පස්සේ යට තිබුණේ ක්‍රේෂකාමනේ ඒකට ඇසියුම් දැන් තියෙන ඊටත් වැඩි ඇසියුම් දෙයක් මේ ඇති සහ නැති දෙක අතර ආශ්‍රව ගලන්න පටන් ගන්නවා මේ කාමය කියලා කියන්නේ ගෑණියක් සහ පිරිමියෙක් අතර විරුද්ධ ලිංග සම්බන්ධව ඇති ආශ්‍රව. ඒක කාට පේන දෙයක්. ඊට පස්සේ කාම ඡන්දය කියලා කියන්නේ ඒක මුල් කරගෙන රූප බලන්න, සද්ද අහන්න, ගඳ බලන්න, රස බලන්න ආදී වාතයෙන් තියෙන ආතාවල් දෙන්නේ. අරමුණක් ඇති සහ අරමුණක් නැති. මේ දෙකත් අල්ලන මෙතන රණ්ඩුවක් හදාගන්න මේ විඥානයාගේ දෙකට බෙදලා ඝටන ගතිය. මේක කවදා හරි තේරුම් ගත්තොත් ඒක ලේසි නෑ ඔය කියන තරම් ඒක තේරුම් ගන්න එක. තේරුම් ගත්තොත් යර්ජන රූප තිබුණත් මේ වෙලාවේ දරා ගන්න බැරි මට්ටමක් නෑ. විවේකයේ තිබුණත් මේක සදාකාලික නෑ. ඒ නිසා විවේකයෙන් රූපයට යනවා අරමුණට යනවා අරමුණෙන් විවේකයට යනවා මම මෙන්න මේක දෙකටම නොසැලෙන ගතිය කිව්වට පස්සේ කිසිත් නැති එහෙම නැත්නම් ආකින්චඤ්ඤ ආයතන වගේ මට්ටමට යනවා. ගිහිල් වෙලා අන්තිමට වරින් වර රූප එනවා නැත්නම් අරමුණු එනවා සද්ද වේදනා හිතවිලි නැත්නම් ආනපනේ වරින් වර නැති වෙනවා ඉතින් මේක තමයි එදත් මම මතක් කරපු විදිහට ਸਰවචන්සේ 15 වෙනි ඉස්සලා ගිහිලා තුන අන්තිම කෙලව මේකට කියනවා අරූප හතරවෙනි අරූප ධානය කියලා ධාන මට්ටම නෙවෙයි මේ විපස්සනාවදී හම්බෙන එකක් මෙන්න මෙතෙන් ගියාට පස්සේ ආගේ කෙලෙස් හොඳටම අඩුයි එහෙම නැත්නම් ඇති නැති දෙක අතර වෙනස ඊ타ත්ම අඩුයි. අන්නේ එතනදී මේ ඇති වෙලා තියෙන ලේසෙමුත් අපි ප්‍රශ්න ඇති කර ගන්නවා. තැක ඇති කර ගන්නවා. අනිශ්චිතතා ඇති කර ගන්නවා. අන්නේ ඒ දරතය, ඒ වෙහෙස, ඒ කියන දැවිලි තැවිලි නැති කිරීම සඳහායි සරුවචාන්සේ ලෝකෙට පහළ වුණේ. හොඳටම කෙලෙස් මට්ටම අඩු කරලා ඒ අඩු වෙච්ච කෙලෙස් ප්‍රමාණයේදීත් හිත මොනවාරි පංගු peerුවක් හොයනවා. මොකක් කරේ හිත කරදර ගන්න හේතුවක් වෙනවා. අන්න ඒක ඒ මට්ටමට ගියාට පස්සේ ඒ කියන්නේ ඊ타ත්ම භාවනාවේ හුඟා කෙලවරට ගිය කෙනෙක්. මේ වෙලාවේදී මං කල යුත්තේ මොකද්ද? මං ඊගාට මොකද්ද කරන්න ඕනේ කියන එක තමයි අදහපු හැම ප්‍රශ්නෙකම අන්තිම වාක්‍යය. අයිඩ්ලි අරගෙන බලන්න ක්වොලිටික හැම එකම කියන්නේ යම් මට්ටමකට දැන් මම මොකද කරන්න ඕනේ? දැන් මම මොකද කරන්න ඕනේ? මේ තකය මේ අනිශ්චිතතාවේ මේ පශ්චාත්තාපේ ලේස මාත්‍ර වශයෙන් ඉතුරු වෙනවා මේකට උත්තර දෙනවා කියන එක බුදුහාමුදුරුවෝ කිව්වට හරියන්නේ නැහැ එතෙන්දි Tamanටම කල්පනා වෙන්න ඕනේ ඒ කල්පනා වෙන්නේ නැහැ 100%ක්ම වෙන්නේ කලින් ඒක අහලා තිබුණ නැත්තම් ඒ වගේම ඒක කලින් කරලා හරි ගිහිල්ලා වැරදිලා අත්දැකීම් තිබුණ නැත්තම් ඒක නිසා අපි ඒක අහගන්න ඕනේ අපි හිතන භාවනා ඇවිල්ලා නැති වෙන්න පුළුවන් ඒක ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්නම් ඇවිල්ලා සැකබෝ කරනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අනිශ්චිතතාවය ඇති කරගන්නවා වෙන්න පුළුවන්. අනතුරුදායක තත්වයකට ගියා වගේ දැනෙන්න විදිහ තියෙනවා. ලැජ්ජා එහෙම නැත්නම් පශ්චාත්තාප වෙන්න ඉඩ තියෙනවා. අන්න ඒක නැතිකරන්ඩ බුදුරජාණන්සේ දේශනා කරන්නේ එතෙන්ට එනකම් පාර විස්තර කරලා ඉවර වෙලා. එහෙම නැතුව මෙතනින් පටන් ගත්තොත් කිසි කෙනෙකුට මේක තේරෙන්නේ නැහැ. මෑතකදී බලාගෙන යනකොට මේ දේශනාවට අපි සම්බන්ධ කරගත්තා. ඒ චූල ශුන්්‍යත සූත්‍රය මෙතෙන් ආවට පස්සේ බුදුහාමර මොකද්ද කියන්නේ? පොට්ටපාද සූත්‍රයේදී මේ විදිහට තාම සියුම් වුණාට පස්සේ ඊගාට මොකද්ද කරන්න ඕනේ කියලා කියන්නේ කියන එක මම හිතුවා මෙතෙන්දී සාක්කියක් වශයෙන් එහෙම නැත්නම් ත්‍රිපිටකයෙන් උපුටා දැමීමක් වශයෙන් මෙතන ඉදිරිපත් කරන්නේ ඒක මේ අහගෙන ඉන්න අයට විතරක් නෙවෙයි හැම තැනම භාවනා කරන අයට තියෙන ප්‍රශ්නයක්. කොතෙන්ද හරි විවේක තැනට ගිය ගමන් එතන සැකයක් මතු කරගන්න. එතන අනිශ්චිතතාවයක් ඇති කරගන්න. ඒක එයා කරන දෙයක් නෙවෙයි මේ තමයි කෙලස් කියන්නේ. මේකට කියනවා දාහය කියලා. මේකට කියනවා පරිලාහය කියලා. මේකට කියනවා දරතය කියලා. මේකට කියනවා දැවිලි තැවිලි කියලා. අන්නේ දැවිලි තැවිලි මට්ටමට ආවට පස්සේ මේ උන්ක දක්ෂ කෙනෙක් මේ වෙනකොට සීල ශික්ෂාව හොඳට කරලා තියෙනවා. සමාධි ශික්ෂාවත් කරලා තියෙනවා. ප්‍රඥාවෙන් නැත්තම් විපස්සනාවෙත් ඉදිරියට ගිහිලා තියෙන යම් ප්‍රමාණය. ඒත් දැවිලි තැවිලි වෙනවා. අන්නේ වුණාට ඒ මට්ටමට ගියාට පස්සේ ආ සංඥාව පොට්ටපාද සූත්‍රය යන්නෙම සංඥාව දිගේ. සංඥාවේ එනව තැනකට යන්න පුළුවන්, ගෙවම් කරන්න පුළුවන් උප්පරිමට ගෙවම් කරලා තියෙන සංඥාවේ ඇත්තේත් නැහැ නැත්තේත් නැහැ කියන තැනට. මේකට බුදුරජාණන් වහන්සේ නමක් දෙනවා සංඥග්ග කියලා. සංඥාවේ යන්න පුළුවන් අන්තිම කෙලවර. සංඥග්ගේ රිටක අග වගේ සංඥග්ගම් පුසති. අර තේනවා දැන් හුඳටම අඩුයි. පේනව ඔක්කොම නිකන් ලොඳ වගේ. පොල් ලොඳ වගේ. හයියට නෑ. නිකන් කැදලි වගේ. වරින් වර එනවා වරින් වර තියෙනවා. අන්න ඒ වගේ අනුපූර්ව වශයෙන් යා සංඥග්ගේ ගියාට පස්සේ එයාට එහෙම මෙන්න මෙහෙම පරිකල්පනාවක් බුදුහාමුදුර කැමති අඳුල්ලා දෙන්නේ. ඒක තමයි මේ උපදේශය කියන්නේ. ඒක තමයි කමඨහං සුද්ධ කරන කියන්නේ. මෙතන ඉන්නකොට යාට හිතුනොත් හිතා ගන්න පුළුවන් වුණොත් සංඥග්ගේ දිසස එවං හෝති. මේ මුත්තටම කෙලස් තුනී කරගන්නේ කරන්න මෙහෙම වුණොත් චේතේමානස්ස මේ පාපියෝ අචේතේමානස්ස මේ තෙයියෝ මම මොන්නම හරි චේතනාවක් පහල කරොත් මම ඇදගෙන වැටෙනවා. චේතනා පහල කරේ නැත්නම් මම ශ්‍රේෂ්ඨත්වයටපත් වෙනවා. එතකොට මේ සංඥා යම් ප්‍රමාණයකට ගෙවම් කරලා නැත්තම් දන්න අන්තිමට ගෙවම් කරාට පස්සේ මේ ගිවිච්ච සංඥාවල් නැවත ගොරෝසු කරන දේ මේ චේතනා චෛතසිකය. ඒක නිසා එතෙන්ට ගියාට පස්සේ මෙයාට කල්පනා වුණොත් මම මොකෝ හරි මේ වෙලාවේ මොකද කරන්න ඕන කියන චේතනාවත් කෙලෙසක් වෙනවා. ඇයි මෙහෙම වුනේ කියන චේතනාවත් කෙලෙසක් වෙනවා. ඒ නිසා ඒ වෙලාවේදී චේතනා පහළ නොකර ඉන්න පුළුවන් නම් චේතේමානසමේ පාපියෝ අචේතේමානසමේ සෙයියෝ. අන්න ඒ වෙලාවේ යාට තේරෙනවලු මොනවා හරි මං කල්පනා කරොත් ඊගාට මම මෙහෙ කෙරුවොත් හොඳයි නැත්නම් මේ ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේගෙන් ඇහුවොත් හොඳයි ආදි වශයෙන් එන හැම චේතනාවක්ම කරන්නේ අලුත් සංඥාවක් ඇති කරන එක අනිවාර්යයෙන්ම දැන් ඉන්න සංඥාට වැඩිය ලොකු ගොරෝසු එකක්. දැන් ඉන්නවට වැඩිය ලොකු කෙලෙසයක් ඇති කරන මේ චේතනාව නිසා. ඒක නිසා මෙතෙන්ඩපත් කරගත්ත මම වෙනත් ඕලාරික කෙලේ සංඥාවක් ඇති කර නොගැනීම සඳහා යන්නුනාහන්න චේතේයන් යන්නුනාහන්න අபிසංකතය අபிසංකරය මට පුළුවන් මෙතෙන්ඩ ඇවිල්ලා යමක් නොකර ඉන්න හිතන්නේ නැතුව චේතනා කරන්නේ නැතුව මොකක සංස්කරණය කරන්නේ නැතුව මෙතන ඉන්න පුළුවන්ද කියලා බැලුවොත් ඒ ඇති වෙන චේතනා නොකිරීම සඳහා මේ කරන ප්‍රයත්නේ නිසා එයා වැටෙන්නේ පෑදිදිය නැවත බොර කරගන්න නැති මානසිකත්වයකට. එහෙම නැත්නම් මණ්ඩි මිදිච්ච එක අය අවශ්‍ය ගන්න නැති මානසිකත්වයටපත් වෙනවා. යදාන දැන් හොඳටම මණ්ඩි මිදිලා තියෙන්නේ. පෑදිදියට බොරදී එකතු කරන්නේත් නැහැ. අනාකූල ප්‍රවය ආකූල කරන්නේත් නැහැ. චේතනා නොකිරීම තමයි දැන් කරන්න තියෙන අඩුම නැත්නම් සූක්ෂමම භාවනාවේ කමඨාන් සුද්ධ කිරීම. ඉතින් මේ මේක මේක කටට හැප්පෙන තාලට කියන්නේ චේතනා නොකිරීම සඳහා චේතනාවක් කරනවා. මේක සීදීනසා ගන්නවා වගේ වැඩක්. ඥාන සංප්‍රයුක්තව බලනකොට මම ඊට පස්සේ චේතන එතනත් ඔය මුලදි මේ කාමච්ඡන්දේ කාම ක්‍රීඩා කරනකොට ගන්න එකක් නෙවෙයි මේ කතා කරන්නේ. ඒ වගේම ධ්‍යාන මට්ටමකදී රූප ලෝකේ කරන එකකුත් නෙවෙයි මේ කතා කරන්නේ. ඊටත් එහා ගිහිලා හිස්තැනට ගිහිලා හිස්තැන පොල්පිට පදිනා වගේ සීසුවක පදිනා වගේ බලබලා ඉන්නකොට යට හිතුනොත් මේ මට්ටම තමයි යන්න පුළුවන් අඩුම මේක ප්‍රශ්න කරන්න ගියොත් සැක කරන්න ගියොත් චේතනා කරන්න ගියොත් සංස්කරණය කරන්න ගියොත් ওই සංකා මේ සංඥා වැඩි වෙනවා. ඇවිස්සෙනවා. වැඩි කෙලෙසකට යනවා. මට පුළුවන් ද න චේතෙය්‍ය න අபிසංකරය්‍ය මම සංස්කරණය කරන්නෙත් නෑ චේතනා කරන්නෙත් නෑ හැබැයි මේකත් චේතනාවක් නේ මම ඊට පස්සේ චේතනා කරන්නේ නෑ කියන එකත් චේතනාවක් නිසා මේක දර්ශනෙට මේක අහුවෙන්නේ නැහැ තර්කයට මේක අහුවෙන්නේ නැහැ ප්‍රතිපදාවේ ගිය කෙනාට විතරක් නියම තැනේදී හරියටම මිටියෙන් ඇනේට ගහන්නා වගේ හරියට මෙතෙන්දි කල්පනා වුණොත් මේ වෙලාවේදී සැක කරන හැම එකක්ම මාර්ගපාක්ෂිකයි. හැම සැකයක්ම කෙලේශයක්. හැම බයක්ම කෙලේශයක් මම මෙතෙන්ට නිකන් ඉපයුවා වගේ මේ තියෙන දරතේ මේ තියෙන කම්පන ගතිය මේ තියෙන තැක උපදින ගතිය මැත්තේහි තවත් චේතනා නොකර ඉන්න පුළුවන් නම් එයා එතකොට චේතනා නොකිරීම නිසා සංස්කරණය නොකිරීම නිසා නිරෝධය කියන එකේ ගෙවන් කිරීම කියන එකේ ක්ෂය කිරීම කියන එකේ වැය කිරීම කියන එකේ කෙලොරෝටම යයන. ඇවිල්ලා තියෙන්නේ මේ මත්ය ආයේ පෑදීදී බොරදිය කරගන්නේ. ආයේ අනාකූල ප්‍රවාහය ආකූල කරන්නේ කියලා ඒකට බුදුරජාන් වහන්සේ සඳහන් කරන මේ අන්තිමටම සංඥා අඩු කරලා අඩු කරලා අඩු කරලා ඒ මැත්තේ නව සංඥා ඇති නොකරගන්න චේතන ඇති නොකරගන්න අபிසංස්කරණේ නොකර ගැනීම සඳහා ඇති මානසිකත්වය කියලා කියමු මානසික පසුබිම අනුබුබ්බාපි සංඥා නිරෝධ සම්පජාන සමාපatti කියලා කියනවා හුම්බ ගන්න බෑ වචනේ දිග වචනයක් අනුපූර්වයෙන් අபிසඤ්ඤාවට සමවැදිලා සම්පජානව දැන දැන සංඥාවේ කෙලවරනම ගිහලා ආයේ තවදුරටත් අවසන්නේ තවදුරටත් මේක ප්‍රශ්න කරන්නේ තවදුරටත් මේක සැක කරන්නේ මේකට එහෙමම මේක පැනලා යන්න දෙන්නෙත් නෑ බැල්මේ තියාගෙන මේකේ ගත කරනවා නම් ඒකේ සංඥාග්ගයටත් එහා ගිය අනුපූර්වයෙන් අபிසඤ්ඤාවට ගිය සංඥාවේ අඩුව මට්ටමගේ සම්පජාන මේක උපයෝපදයක් දෙයියෝ දීප එකක්වත් අහම්බෙන් පය වැදිලා හම්බෙච්ච එක්කුත් නෙවෙයි. අන්න ඒකට සමවැදිලා ගත කරන්න පුළුවන් නම් එයා කෙලෙස් 100%ක් අයින් කරලා නෙවෙයි තියෙන්නේ. පුළුවන් තරම් අඩු කරලා ඊටු ටික දරාගෙන ඉන්නවා. මේක මේ මේ මූලධර්මවාදියාට හෝ සර්වසුභවාදියාට කවදාකවත් අහුවෙන්නේ නැහැ. සර්වසුභවාදී හිතන්නේ සියලුම කෙලෙස් නැති කරනවා කියලා. මුලධර්මවාදී හිතන්නේ උච්චර සටහනලත් කෙලස් ටික ඉවර කරන්න බැන්නා නම් ඕක ඉවරයක් වෙන්නේ නැහැ කියලා. මෙන්න මේකට මම දෙනවා මෙහෙම උපමාවක්. මගේ ජීවිතේ වැඩි කාලයක් මම තකතිරුකම් කරන්න ඉගෙන ගත්තේ කෘෂිකර්මය කියන විෂය හරහා. ඒක තමයි මම ඉගෙන ගත්ත විෂය. අප්පච්චිත් අපි ගොයියා. ඒකෙදි උගන්වනවා ගොයිපලක්, එළවලු කොට්ටුවක්, කුඹුරක් වැඩ කරනකොට ගොවියර තියෙන ප්‍රධාන ප්‍රශ්න තමයි තනකොළ. තනකොළත් එක මොන මඟුලක්වත් කරන පොහොර දාපු ගමන් තනකොළ එනවා. ඒකේ කීඩාවොත් දරාගෙන ඉනවා. ලෙඩ රෝගත් දරා ඉනවා. භෝගේ සෙකුමයි. තනකොළ ගොරෝසුයි. ඉතින් ඒක නිසා තනකොළත් එක තමයි ගොවිය නැහින්නේ. මේ තනකොළ නාශනය සඳහා ගොවියා බින්නගුම දෙහිය කියලා හීය හානවා පළවෙනි සැරේ පොලෝ කඩලා තනකොළ අනිත් පැත්ත හරවනවා. හරවල ඉවරලා ඒක කුදැල්ලක් අරගෙන කරන එක හරියට කර්කස රස්සාවක් ඒ නිසා කස්සක කියලා තමයි බුදුරජාණන්සේ ගොවියට කියන්නේ. ගොවිදන්නේ තාම කර්කස රස්සාවක්. කෘෂි කර්මය කියලා මේක අපි නම්බුකාර වචන ඇති බඩින් කඹරනවා කියලා තමයි කියන්න තියෙන්නේ. ඉතින් ඔන්න හානවා, හාලා තනකොළ ටික අනිත් පැත්ත හරවනවා. ඊට පස්සේ ඕක දෙහිය හාලා ගාලා ඔන්න තනකොළ අපි බීජයට දාන. එක්කෝ කෙලින්ම බී වපුරනවා. එහෙම නැත්නම් වෙන තනක වපුරලා තවාං කරලා මේකෙන්ලා හිටවනවා. හිටවපු ගමන් දැන් ගොවියාගේ අර පොළොව නැටිල්ල කැඩිල්ල නතර වෙනවනේ භෝගේ වැඩෙන්න ඕන නිසා සීග්‍රෙන් දනකොල එනවා. ඉතින් ඊට පස්සේ දැන් මගේ වැඩ කටයුතු ඔක්කොම ඉවරයි. මං හාලා තියෙන්නේ තනු තිය බඳලා තියෙන්නේ භෝගේ හිටලා තියෙනයි කියලා ගොවියා අරතරන් යෙදিলা කටයුතු නොකරට එයා නැවත නැවතත් ගිහිල්ලා භෝගයයි තනකොළයි සමසමව රණ්ඩු කරනකොට ඔබගේ ඥානයේ තියෙනවා තනකොළ ඡණ්ඩයි පරුසයි. ඕන තැනක වැවෙනවා. භෝගේ ඊටාම සුකුමයි. ඒ නිසා ගොවියා හෝ ගෙවිලිය හෝ ගොවි දරුවන් ගිහිල්ලා තනකොළ ගහ ගලවලා භෝග පැලේ ඉතුරු කරනවා. ඒකට කියනවා අතුරු යත් ගෑම සහ හෝ නෙලනවයි කිය. එහෙම ගැලෙව්වට පස්සේ තේහෙන තනකොළ තොගයක් අයින් කරන්න ඕන. එතකොට පේනවා දැන් නම් භෝගේට අතුපතර හිහිලා වැඩෙන්න පුළුවන්. නමුත් ආය සමාන දෙකක් යන්නේ ඉස්සෙල්ලා ආය සැරයක් තනකොළ ටික අර භෝග ගස් හස්සේ උඩට එන්න පටන්. එතකොට ගොවියා දෙවෙනි අතුරියත් ගෑම කරනවා. දෙවෙනි අතුරියත් ගෑම කරනකොට භෝගය ඇවිල්ලා පොළොව වසා ගන්නවා. දැන් යාට තිබුණු ප්‍රධාන බාධා අයින් කරනවා. තනකොළ ටික අයින් කරනවා සැරියයි දෙසරයයි. එතකොට ගොවියා එමන්දිවට ওই දෙවෙනි සැරිය අතුරියත් ගන්නකොට භෝග පැලමුලට තන පස් ටිකක් එකතු කරනවා. මෙහෙම කෙරුවට පස්සේ දැන් භෝගය පොළොව වසාගත්තට පස්සේ තනකොළ වලට අවු නැති නිසා දැන් එන්නේ බොහොම සුපාරි දුර්වල තනකොළ වගේක් එනවා. ගොවියා තුන්වෙනි වතාවටත් විවේක තිබුණොත් ඒකත් අයින් කරනවා. අයින් කරුවට පස්සේ දැන් භෝගේ පොළොවස වැතුන ගියාට පස්සේ ආයේ තනකොළ නැත්තේ නෑ. හැබැයි ගොවියා ආයේ දඟලන්නේ නෑ. ගොයා දන්නවා දැන් භෝගේ විශ්ින් පොළොවසාගෙන තියෙන්නේ ආයේ තනකොළ ගලවන්න යන්නේ නෑ. තුන් සැරයක් ගැලුවේ ඉවරයි. එතකොට තනකොළ නැතුව නෙවෙයි. භෝගයට බාර දෙනවා. උඹ ඕකේ අට කරගෙන හැදියම්. වෙන්න බම්බු වහපන්. වෙන මොන කරන උච්චරත් ගලවලා බැන්න ආන්නේ වගේ කෙලෙස් යම් ප්‍රමාණයකට යටපත් කරාට පස්සේ අපි වැවෙන භෝගේ තමයි සද්ධා විරිය සති සමාධි ප්‍රඥා. ඒකට කියනවා සද්ධාාවක් ඇති කරගෙන ওই කෙලෙස් තියෙන හැම එකම නැති කරන්න ඕනේ බල බින්දපක්. බල බින්දට පස්සේ වීරියක් එයා ඇති කරනවා මුලින් මුලින් නම් තන පළවෙනි සැරේ තනකොළ ගලනවා දෙවෙනි සැරේ තනකොළ ගලනවා හරි වීරියක් ඕන මේකට. අන්තිමට තේරෙනවා මේ සියල්ලම තනකොළ අයින් කිරීම නෙමෙයි අපිට ඕනේ භෝගේ වැඩි කරගන්න එක අස්වැන්න වැඩි කරන්න එක ඔය යම් ප්‍රමාණයක් තනකොළ තිබුණාට කමන්නේ කියලා. ඒකම සතිය අපිට පුදුමාකාර මේ වෙලාවේදී ඇති කරලා දෙනවා මේ ධෛර්යයක් විශේෂම විපස්සනා කරන කෙනාට කෙලෙස් තිබුණට නොකෙලෙසි ඉන්න පුළුවන් ගතියක්. ඒකට හොඳටම පෞරුෂත්වේ වැඩිලා තියෙන්න ඕන කෙලස් එක රණ්ඩු කරලා කරලා කරලා ක්‍රමසහ විදි දැනගෙන තියෙනවා දැන් කෙලස් ටිකක් තියෙනවා ඒක හරියට අර පූසි පැටවුන්ට මීයා බාගෙට මරලා ගෙනත් දෙන්නේ සෙල්ලම් කරන්න ඒ පැටවුන්ට මරන්න දෙගෙනත් දෙනවා දැඟලුවොත් මීයා කනවා කාලේ වල මීයා දඟලද්දි ගෙනත් ඉඳි පැටවුර වුන් හරියට මම මරාගෙන කෑවා වගේ තමයි මරන්නේ ඒ නිසා බාගෙට මරලා ගෙනත් තියන පූසි බලාගෙන ඉන්නවා මීයා දිහා ආයි මීයට මොකුත් නැහැ. ඉතින් යම ලෝකෙට ගියාට අහපම් මොකද දැන් වට කරලා තියෙන්නේ පූසීපටවුයි. මීයා කොච්චර නැටුවත් මීයට ආයි කවදා මීයා දැන් උඩ එහෙම සීලිමේ ඉන්නවනම් දැන් මම් බණ කිව්වයි කියලා ගණන් ගන්න යන උඩ නටනවා. අල්ලන්න බෑ. ඒ තරම් උන් හරි බලවත්. නමුත් මීයට පූසට අවුලා බාගෙට මැරුවට පස්සේ උනික ආහාරයක් විතරයි. ඒ වගේ යම් ප්‍රමාණයක් කෙලස් අඩු කරාට පස්සේ ඒ ඉතුරු වෙන ටික අපි අර ඇති කරගෙන ආපු ජයග්‍රහණ රැල්ලත් එක්ක බලනකොට ඒක අර බාගෙට මරු මීයක් වගේ ඉතුරු මේක කවුරුත් විශ්වාස කරන්නේ නැහැ. නමුත් ਸਰවඥාන්සේ සඳහන් කළා තියෙනවා අතේ තුවාල නැත්තම් විස භාජනයේට අත දැම්මට ප්‍රශ්නයක් නැහැ කියලා. අතේ තුවාල තියෙනවනම් විස කැවෙනවා. ඒ නිසා විස වලට බය වෙයන් අතේ තුවාල තියෙනවා. මේ විදුලිය අත ගෑවට කමක් නැහැ හොඳ රබර් ග්ලව් එකක් දාගන්න. ඒ රබර් ග්ලව් එකේ තුවාල නම් කරන්ට් එක වදිනවා. නැත්තම් අල්ලන්න ඕනේ. ඉතින් කට්ටිය කියනවා අල්ලන්න බෑ අල්ලන්න බෑ මේ කරන්ට් එක වදි කියලා. ඇත්ත කරන්ට් එක වදිනවා. එයා දන්නවා මගේ ඉතේ මගේ ඇතේ රබර් ග්ලව් එකක් දාලා තියෙනවා. ඒ නිසා භාවනා කරගෙන ගියේ එකනලඟ කෙලස් නැතුවම නෙවෙයි. හැබැයි යා දන්නවා ඒ කෙලස් දැපෙන දමා ගන්න හැටි. දැපෙන දමා ගත්තට පස්සේ ඒ කෙලස් වලට නටන්න බෑ. මේකට මීටත් වැඩිය විචිත්‍ර උපමාවක් දෙනවා. රට්ටපාල ස්වාමීන් වහන්සේ. රට්ටපාල ස්වාමීන් වහන්සේ කතාවේ දිගට ගිහිල්ලා අන්තිමට එයා අම්මයි තාත්තා එයා නැවත ගෙදෙට්ට ගෙන්න ගන්න පරණ අඹුව පස් දෙනා පෙන්නලා ගිහි කරවලා මේ වස්තුවට මත් කරව ගන්න. ඉතින් රට්ටපාල ආමඳුරෝ අම්මයි තාත්තගේ නරක වෙලාට ඒක රහත් වෙලා. ඒකට අඹෝදියා බලනකොටම නංගි කියලා කතා කරන අරුණ කලන්තය ඇදලා වැටෙනවා. පරණ ගෑණිට කතා කරන්නේ නංගි කියලා. එවුන් ඇවිල්ලා අහනලු මොකද? භාවනා තරන්නේ තපස් රකින්නේ දිවි ලෝකෙ ගිහිල්ලා අපිට වැඩි හොඳ කට්ටිය හම්බ කරන්න හදන්නේ කියනට කියන නෑ නංගි මට එහෙම අදහසක් නෑ කියනකොට හබක්. එතකොට අම්මයි තාත්තා ඇවිල්ලා අර වස්තු පෙන්නනවලු කන්දේ එහා පැත්ත බලන්න බැරි තරම් වස්තු. ඉතින් මේ ආම්සු කියනවා මං ආවේ දානෙට දාන දෙන්නේ නැත්නම් මං පින්නපාතේ යන්නම්. එසේ විජහට දාන ටික දුන්නාට පස්සේ අම්මලා තාත්තා දාපු ඔක්කොම ට්‍රික්ස් ටික වැඩ කරන්නේ නැහනේ. මේ හැමතුරු යන ගමන් කියනවා මුව වැද්දා මුවපොව්වේ කල්ලන්ඩ උගලක් කටවලා තියලා අසන ලන්දක බලානින්. දක්ෂමුවෙක් ඇවිල්ලා හැම කාලා උගුර ගස ගන්න නැතුව යනකොට මුව වැද්ද ඇඬු කඳුලෙන් බලානිනවා කියන. ඒ නිසා හැම කෑවට මොකක්වත් වෙන්නේ නැහැ. gediya pitin කන්න එපා. gediya pitin කෑවොත් ඇතුලේ කොක්ක. ඔය ටික ටික කන්න. ඔච්චරයි භාවනා කරනවා කියන්නේ. ඔය කාටවත් හම්බ නැති රසමසවුලක් භාවනා කරන කෙනාට හම්බ වෙනවා. එයා අර බදාගෙන කණ්ඩ යන්නේ ටික ටික නිබ්ලි. ඒකට කට්ට ළඟට එනකොට තේරිච්චාම ඔය හිමීට යනවා මෝවැද්ද ඇඬු කඳුලෙන් බලයි. ඉන්සයි බුරුමේ පණ්ඩිත සමන්ත කියනවා මේ සංඝයාතිය අතදි කරලා එක එකනා කියනවනේ මේවට සංඝයාට මේවා ගැලපෙන්නේ නැහැ. මෙහෙම කරන්න බෑ. උන්දලා දන්නේ නැතිලු අපි බුදුහාමුදුරන්ගේ ගෝලියෝ කියලා. බුදුහාමුදුරම අරහය කියන්නේ සියල්ලට සුදුස්සෝ. අපි දන්නවා අල්ලන හැටි කෙලෙස්. සර්පය අල්ලනකොට අල්ලන්න ඕනේ බෙල්ලේ. ඇල්ලුවට පස්සේ සර්පයට කතා නැහැ. පිටිපස්සෙන් ඇල්ලුවක් ආවා. ඒ නිසා මේ ලෝකේ කරන්න තියෙන ඕනේ වැඩක් නික්ලේසිව කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඊට ඉස්සෙල්ලා හොඳට සතිය වඩා ගන්න. සතිය වඩා ගත්තට පස්සේ මේ විදුලිය අල්ලන්නේ ඉතලා රබර් ග්ලව් එකක් දාගත්තා වගේ විදුලිය ඇවුලුවාට අහුවෙන්නේ හැබැයි මතක තියානින්න ඒ දාගන්න අත්මේතිකේ හිල් තියෙන්න දෙන්න එපා. හිල් තිබුණොත් කරන්ට් එක වදිනවා. Tamange සතිය කඩ කඩ සතියක් නම් කරන්ට් එක වදිනවා. ඉතින් ඒක නිසා මේ හිතාගෙන ඉන්න මේ සම්පූර්ණ කෙලස් කෙවීම කරන්නේ හරුවජන් වහන්සේ විතරයි. ඒ නිසා උන්වහන්සේට සවාසනා සකල ක්ලේශ ප්‍රහාණය කරා වූ සර්වඥතා ඥාණය ලැබෙනවා. රහත් වෙන්න සියල්ලම ගෙවන්න ඕනේ 195ක් නෑ මෙහෙමයි කියන්න තියෙන්නේ. අපි දන්නවා විභාගයක් පහසලා විශිෂ්ට සම්මානයක් ගන්න ලකුණු 100 ගන්න ඕනේ නැහැ. මම දැන් ලකුණු ක්‍රමය කොහොමද කියලා 33 වෙනකොට පාස් 50 වෙනකොට සම්මාන 70 වෙනකොට විශිෂ්ට සම්මාන. ලකුණු 30කට මෝඩයව උතාමත්. අපි දැන් ලකුණු 100ම ගන්න ඕනේ කියලා. නෑ. විශිෂ්ට සම්මානය ගන්නවත් ඕනේ නැහැ. ඒක නිසා අපි හිතා ගන්න ඕනේ දැනට යට කරලා තියෙන කෙලස් ප්‍රමාණය කල්පනා කරන අපිට කාම ලෝකෙන් ටික කාලයකට හරි වෙන් වෙන්න පුළුවන් උනායි කියලා කියන්නේ 33 ලැබිලයි කියලා හිතන්න. අපිට ටිකවට හරි හිතුණා මේ ඉන්න කාම ලෝකෙන් වෙන් වෙන්න ඕනයි කියලා. මේක තමයි වැදගත්ම වූ හැබෑ වෙනස. ඉතින් මෙතන ඉඳද්දි සමහර කට්ටියට හිතෙනදී අපරාධය ආවේ ගෙදර හිටෙන කණ්ඩ හම්බ වෙනා රැයට කියලා හිතෙන්න ඇති මම නෑ කියන්නේ. ඒගොල්ලෝ ඇවිල්ලා නෙවෙයි තියෙන්නේ ආවත් ගෙදර ඔළුව තියෙන්නේ. එහෙමයි නෙවෙයි මම මේ කියන්නේ. අනේ අපිට ඇවිල්ලා මේ භවනා කරන පිරිසක් එක්ක එකට බුදිය ගන්න හරි හම්බුණා. සීලේ පැත්තක දිවිච්චාවයි සමාධියේ පැත්තක දිවිච්චාවයි කියලා. මේ පැමිණීමම බුද්ධ ආදී උත්තරමන් වහන්සේලා පැත්තෙන් බලනකොට ප්‍රධානම වෙනස තමයි මේ කාමයෙන් වෙන් වෙලා පරිශීලනය කරන්න ඕන කියන ගතිය. ඊට පස්සේ හිතන්න යම් දවසක අරමුණට මුණට මුණ දැම්මා. ඉඳගෙන ඉනකොට ඉඳගෙන බව දාන්න. ආස්වාද කරනට ආස්වාද කරන දැන් තාම 150 පැන්නා. අපි ඒකට සම්මාන සහතිකයක් අපට ලැබෙනවා. ඊට පස්සේ මේ බලාගෙන ඉන්න අරමුණත් ගෙවන් වීමයි මට මේ වැදගත්ම දේ. ඒක ගෙවන් වෙද්දි দাঁඩි දාන්න නැතුව කලබල වෙන්නේ නැතුව හීන් দাঁඩි දාන්න නැතුව ඒක දිහා බලාගෙන ඉන්න පුළුවන් නම් විශිෂ්ට සම්මාන තමයි. ඉන්දියාවට මොනක්වත් කරන්න දෙන්නේ නැහැ. ඊට පස්සේ අහන ප්‍රශ්නේ දැන් මම මොකද කරන්නේ? බරපතල ප්‍රශ්නයක්. ඒ මොකද අපිට ඕන කරලා දෙන කොහෙන් හරි ප්‍රශ්නයක්. කොළ තියෙනවා, බෑන් තියෙනවා, උත්තර දෙනවා. ඉතින් රැතිසේ කල්පනා කරනවා හෙට මොකක්ද අහන ප්‍රශ්නේ. දැන් ප්‍රශ්නේ තමයි ප්‍රශ්නයක් නැති එක. ඉතින් හැමදාම හිතන්නේ හැම කෙනාටම පුද්ගලිකව ඉන්ටර්විව් දීලා විනාඩි 5 5 හිටියා නම් අරු රැතිසේ කල්පනා කරනවා හෙට උදේ දැන් සාංශි හම්බෙච්චාම මොකක්ද අහන ප්‍රශ්නේ. දැන් සාමූහික කමටහන් සුද්ධ කරනකොට එහෙම එකක් නැහැ. ඉතින් අරූ ප්‍රශ්න අහන්න මගේ කුප්පිය පිරෙනවනේ. ප්‍රශ්නත් ඇහෙන උත්තරත් හම්බෙනවනේ. ඒ නිසා මම මට උගන්වපු හැම ගුරුවරයෙක්ම කියලා තියෙනවා හැමදාම පුළුවන් නම් දවසක් කර දවසක් ගුරුවරයා මේ සිතියගෙනලා ප්‍රශ්න කරන්නයි. නැත්නම් කමටහන් සුද්ධ කරන්නයි. ඒ මට ඇතිවෙච්ච තත්ත්වවලදී මට හිතුණා ඒක හරි වෙහෙසයි. මං හිම කරලා තියෙනවා මෙතනත් කරලා තියෙනවා. දැන් මේ පොදු කමටහන් සුද්ධ කරනකොට අහන ප්‍රශ්නේ ප්‍රඥා ගෝචර නම් ඒක මුළු සභාවටම අදාළයි. ඒ වගේම උත්තරේ සභාවටම අදාළයි කට්ටියට නිකම්ම සේවය සිද්ධ වෙනවා. උදාහරණයක් වශයෙන් කිව්වොත් හොඳ පැරණි යෝගාවචර හොඳට ඥානාන්විත යෝගාවචර අතර ඕනෙම අලුත් කෙනෙක් ගේන්න දවස් 3න් අරය අර මට්ටමට එනවා. අපිට කද්දාකත් හිතන්න බෑ. මොකද අර මුල් මුල් කට්ටිය නම් එතෙන් එන්න තෑයින බලිබිලි දීලා ස්තෝත්‍ර කියලා පූජා කරලා නටලා තමයි එතෙන් එන්නේ. නමුත් මේ සත්පුරුෂ සේවනයේ ලැබිච්ච ගමන් අලුත් එක්කන ඉබේම එතෙන් එනවා. ඒක තමයි මේ සත්පුරුෂ සේවනයකට කියන good vibration කියලා. වැඩ කරන පිරිසක් ළඟ හිටියත් ඇති. ඒ නිසා අපි හිතාන ඉන්නේ මේ අංග සම්පූර්ණ තැනකට. නමුත් මේකෙදි පෙන්වනවා සරුවච්චන් වහන්සේ යම් ප්‍රමණකට අඩුකරනද يعني දරා කියාගෙන ඉන්න පුළුවන් අඩු කරලා ඒක ටික ප්‍රඥාවෙන් දැනගන්න මේක පිළිබඳව තවත් යමක් කරන්න දෙයක් නැහැ. ඔතනදී මේකම සම්පජානව දැන දැන දැක දැක මෙහිම වාසය කරනවා කියන එක ලේසි නෑ. ආනේ මේ ඉන්නකොට යාට සංඥාඥයත් ඉක්මවලා අනුපුබ්බාභි සංඛාර අනුපුබ්බාභි සංඥා සම්පජාන සමාපatti කියලා මම අනුපූර්වෙන් සංඥාවේ කෙලවරට ආවා ඊට පස්සේ දැනෙනවලු පුංචි දරතයක් ඒක තියෙනවා මේ පංචස්කන්ධයේ තිබීමේ ධර්තේ. එහෙම නැත්නම් මේ සලායතන මම මැරෙනකම් මට මේක නඩත්තු කරන්න වෙනවනේ. ඒක තේරෙනවා. හැබැයි ඉන් එහාට මේක සෝබන කරලා අනුන්ට ලස්සන කරලා පෙන්නන්නට මේ ජීවත් වෙනකොට කනවා මිසක මේ ඛණ්ඩ ජීවත් වෙන්න එහෙම නැත්නම් මේ කෝලම් නැහැ. අර නඩත්තු කරන එක තියෙනවා. ඉතින් මේ ටික අද කාලේ බණකට කවදාවත් කියවන්න වෙන්නේ මොකද හේතුව ඔය පැයක බණක ඔතෙන්ට ගේන්න දැන් අපි දවස් දවස් පහක් බණ කියපු නිසා ඔතෙන්ට එන්න පුළුවන්. එහෙම නැත්නම් කවදාකවත් කරන්න බෑ. ඒ නිසා අද බණ කියන්නේ දැන් ආධුනිකයාට කියන එකක් තියෙනවා. එහෙම නැත්නම් මිනිස්සු අහන්න කැමති දෙයක් බණට කියනවා. මෙහෙදී ඒ නිසා අපි කරන්නේ දේශනාවලියක් පවත්ලා කරන කරන අන්තිමට ගිහිල්ලා එයා ගින්නලා පෙන්නවා මේ කරපු භාවනා හැම එකකින්ම ගිහිලා තියෙන කෙලවරට මේක නම් ඊගාවට කරන්න තියෙන එnde එnde එnde එnde කරන්න තියෙන මොකද්ද යමක් නොකර සිටීම ප්‍රශ්න කරන්නේ නැතුව ඕකට එහෙමම මෝරන්න අරින එකයි කරන්නේ. ඒ නිකම්ම නෙවෙයි. ගොඩාක් කෙලස් හේම කරගත්තට පස්සේ කීකරු කරගත්තට පස්සේ ආම්බම් කරගත්තට පස්සේ තත්ත්වේ නඩත්තු කරනවා කියන එක ලේසි නෑ. නඩත්තුව තුල අපිට ලොකු පරිචයක් ලොකු අත්දැකීමක් ලැබෙනවා. මොකද අපි මෙතෙක් කල් හිටියේ වැකිරෙන කෙලස් ගොඩක. දැන් ඉන්නේ ඊට වඩා වෙනස් තැනක මේක හොඳට පටලුණාට පස්සේ ඉතුරු ගමන යන්න පුළුවන්. එහෙම නැතුව යන්න බෑ. ඒ වාගේම චූලසුඤ්ඤත සූත්‍රයේදී ਸਰවචාන්සේ සඳහන් කරලා තියෙනවා සංඥා ඇත්තේත් නැති නැත්තේත් නැත් තැනකට ගියොත් එයාට තේරෙන්න පටන් අර ගන්නවා දැන් මේ කෙලස් මතු වුණාට කෙලස් වලට එච්චර බලයක් නැහැ. මතු වෙනවා ඒ ආය වැටලා යනවා. ආය මතු වෙනවා ආය වැටලා යනවා. සංඥා ඇත්තේත් නැති නැත්තේ එතනකොට. අන්න එතකොට එයා අනිමිත්ත කියන එක මේ අරමුණු තිබුණත් නිමිතියට ගන්නෑ නිමිත්තක් කරගන්නෑ ඒක අරමුණක් කරගන්නෑ අරමුණ නැති අවකාශයත් නිමිත්තක් කරගන්නෑ අනිමිත්තට හිත දානවා ඒ කියන්නේ දුක් කරදර ගන්න. හිත කරදර ගන්න. මේ දෙන්න ඔය එනවා යනවා එනවා යනවා තියෙනවා. මේකේ හිත කරගන්න නැති අනිමිත්ත චේතෝ සමාධිය මනසිකරෝති. මේක තිබුණට හිත කරදර ගන්න නැති චේතෝ සමාධියක් නැත්තම් කොහොමද කියන්නේ? අපි පොළවේ යනවා නෙවෙයි. වතුර කියන බව දන්න. එතකොට ඔළුව කම්පන වෙනවා. ඔළුවේ චංචල කම්පන තියෙනවා. ඉතින් ඒකට කරන්න දෙන්නේ වතුර යනවනම් මේක තමයි හැටි. ඒ චංචල කම්පන ටික පිළිබඳ අරමුණු කරන්නේ නැතුව හිත හිත කරදර ගන්න නැතුව ඒකේ ඒකේනාට පුළුවන් නම් මේ අනිමිත්ත නිමිති ගන්න නැතු එනතන් දුක් කරදර ගන්න නැති එහෙම නැත්නම් මේකට චේතනා කරන්නේ නැතිව ඉන්න එක ඒක තමයි කියනවා සරුවචාන්සි වඩාත්ම ප්‍රකෘති ලෙඩ අඩු සෞඛ්‍ය සම්පන්න මනස පුළුවන් තරම් කෙලෙස අඩු කරලා ඊටු ටිකත් දැක්කට නොදැක්කා වාගේ ඇහුණට නැහුණා වාගේ දැනුණට නොදැනුණා වාගේ හිතට කරදර එන්න ආරුණට කල්පනා කරන්න බැරි කෙනෙක් වාගේ මෙතෙන්ට යන්න පුළුවන් නම් අபிසංගතං අபிසංචේතිතං මේ ටික තියෙනවා මෙන් යහට අඩු කරන්න බෑ ආනේ මට්ටමට ගියාට පස්සේ යා මේ අනිමිත්ත අපනිහිත ශුන්්‍යත ආදී වශයෙන් විමන නිවනට තියෙන එක දොරටුවක් තමයි මේ තිබුණට දේවල් කනකට ගන්න එපා. පෙනුනට දේවල් ඔයින් එහාට හිතන්න යන්න එපා නොදැක්ක වගේ ඉන්න. දැනුණට දේවල් නොදැනුණා වගේ ඉන්න. පුළුවන් කර්ම තිබුණාට මේකට පැනලා දෙන්න කොන්ද පන්න නැති කෙනෙක් වගේ හැසිරෙන්න නැත්තම් මලමිණියක් වගේ ඉන්නේ කියලා. ඒක නිකන් බය ආදු පසට එන ගතියක්. එහෙම නැත්තම් දුර්ලකමක් වගේ පේන තියෙන්නේ. නමුත් මේ සංකර ලෝකයේ මේ කාම ලෝකයේ ඔයින් එහා වෙන කරන දෙයක් නම් තමන් පුළුවන් තරම් යන්න පුළුවන් තරම් පිසුත් තැනකට ගිහිල්ලා ඒ තව තමන්ගෙම කිට්ටුවන්තේ හොඳටම නොහොබිනා වැඩක් කරනවා. කිව්වට අහන්නේ ඉතින් මොකද කරන්නේ? මොකද කරන්නේ? ඉතින් මේ මනුස්සයා කියන්නේ කියන්නේ අපිත් එක්ක ගැටෙනවා. එහෙ නැත්නම් තමන්ගේ හතුරෙකුට හොඳට හරියනවා. ඉතින් මොකද කරන්නේ? අන්න එකට අපන්නකව ඉන්න පුළුවන්කම අවිරුද්ධව ඉන්න පුළුවන්කම මනුස්සයට හම්බෙලා තියෙන මූලික uppatti සම්පත්තිය. අපි දන්නේ හැම වෙලාවම ප්‍රතික්‍රියා කරන එක. මේ ප්‍රතික්‍රියා නොකර මේ අනිමිත්ත චේතෝ සමාධිය කියන විදිහට මේක ප්‍රශ්නයක් ඇති කරගන්න නැතුව සැකයක් ඇති කරගන්න නැතුව දරාගෙන ඉන්න ගතියට මෙන්න මේම නිදර්ශනයක් දෙනවා පසු කාලින අටුවාචාරින් වහන්සේලා මේ විසුද්ධි මාර්ගයේ විසුද්ධි ක්‍රමයේ හැටියට කරගෙන කරගෙන යනකොට ඒ අවසාන පටිපදා ඥාන දර්ශන විසුද්ධියේදී එක ඥානයකටපත් වෙනවා. ඒකට නම දාලා තියෙන්නේ ප්‍රසිද්ධ පොත්වල සංකාර උපේක්ඛා ඥානෙ. මතුවෙන සංස්කාරයන් පිළිබඳ උපේක්ෂාව සංස්කාර නැත්තේ නෑ. කම්පන චංචල නැත්තේ නෑ. කෙලස් නැතුව නෙවෙයි. ඒකට උපේක්ෂා වෙනවා. ඒකට පද හතරක් ඒ ඒ අටුවචාන්වස පෙන්නනවා පතිලීයති පතිවට්ඨති පතිකූටතින සම්පසාරීයති කිය. මේ හිත වැඩ කරන්නේ කොහොමද? පහනක් ළඟට ලං කරපු කුකුල් පිහට්ටක් වාගේ. කුකුල් පිහට්ට ගින්දරට ලං වෙන්න ලං වෙන්න උණු වෙවි උණු වෙවි උණු වෙවි පස්සෙන් පස්සට එනවා. ගින්නකට ලං කරොත් ප්ලාස්ටික් නූලක් ඒක බැනලා ගිහිල්ලා ගින්නල බදා ගන්නෑ. රත් වෙවි රත් වෙවි රත් වෙවි රත් වෙවි ආපස්සෙන් පස්සට එනවා. ඒ වගේ කෙලස් තියෙන තැනකට Tamange හිත කිට්ටු වෙනකොට Taman ඒකට පැනලා මේක මම නැති කරන්න ඕනේ මේක සාධාරණ ඉෂ්ට කරන්න ඕනේ මේක යුතුයකම් හිතන මොකුත් නැහැ. Taman දැනගන්නවා Taman පස්සෙන් පස්සෙන් පස්සෙන් පස්සට යනවා. ඒකල Taman ඉබ්බෙක් Taman අනුතුරු අවස්ථාවක අඬු පහ ඇතුළට අරගන්නේ. ඒ වගේ අපි ඉන්නේ මායя ඉදිරිපිට කෙලෙස් ඉදිරිපිට කුම්බානි අංගෝව සකේ කලාපේ අනිශ්චිතෝ බික්ඛු මනෝවිතක්කේ හිවලෙක් ළඟ ඉන්න ඉබ්බෙක් ඌ දන්නවා අඬු එළියට පුප්පපු ගමන් හිවල කඩන කනවා. ඒ නිසා ඌ කරන්නේ අඬු අකුල ගත්තාම අර එළියට තියෙන හරිය කොරස්නේ හොම්බ කකුල් වල තියෙන හිවලට කන්න බෑ. ඒ වගේ අපි දැනගන්න ඕනේ අකුල ගන්න හැටි. ඒ තටු අකුල ගැනීම තමයි සම්ප්‍රසාරණය වෙන්න එපා. මෙවට ප්‍රතික්‍රියා කරන්න එපා. මේක පහන් දැල්ට ලං කරපු කුකුල් තට්ටක් තට්ටුවක් හෝ තටුවක් හෝ හං කෑල්ලක් උණුවේවි උණුවේවි පස්සට එන්න වගේ මේක සමාජයේ පැත්තෙන් බලනකොට පසුබෑමක් නැත්නම් නෝන්ජල්කමක් වගේ පේන්නේ මේ දේ කරන්න නැතුව හැතරෙන්න බෑ එනිසා මේ සංඛාර උපේක්ඛා ඥානෙරොන්ට සංස්කාර නැතිකම නෙවෙයි තියෙන්නේ තියෙන සංස්කාරය අනුසය මම මේක විසඳන්න ඕනේ මට පුළුවන් මේක මගේ යුතුයකම් මම කරන්න ඕනේ කියලා එහෙම මොකක්වත් නැහැ මම ඉනිතාවත්ම මේ හිවලෙක් ළඟ ඉන්න ඉබ්බෙක් වගේ මට තියෙන මේක අකුලගෙන ඉන්න එකයි කියලා ඉතින් මේ භික්ෂුවක් සතු මේ ගුණය එහෙම නැත්නම් සියලු හැකියාවල් තියේදී ඒක කියාපාන්න නැතුව අඳුර පාන්න නැතුව යමක් බැරි කෙනෙක් වගේ අකුලගෙන මේ ඉන්න ගතිය තමයි ලෝකේ තියෙන බලවත්ම ප්‍රභවය හැම හැකියාවක්ම තියෙනවා නමුත් කිසිම දෙයක් කරන්න කරන්න බැරුව වගේ ඉන්නවා මේකේ කියන ඔය මේ බුද්ධ학මෙන් ඇති වෙච්ච ওই කරාටි ක්‍රමේ නැත්තම් ওই මාෂල් ආර්ට්ස් කියන්නේ මේ ජීවිත ආරක්ෂක ක්‍රම තියෙන්නේ. ඒව ඉස්සෙල්ලාම දැනගත්තේ බෞද්ධ භික්ෂුව තමයි. සෙන් මාස්ටර්ස්ලා තමයි දැනගත්තේ. ඉතින් ඒ කෙනෙක් කැලීමේදී යනකොට ඉතින් මේ මනස යන්නේ බොහොම පිරිච්ච ගතිය නිසා හොරමුලක් දැකලා මෙයාට කියනවා නතරවියා චීන වස්තු දීපන්. ඉතින් මේ මනුස්සයා කියනවලු සෙන් මාස්ටර් කියනවා මයිලක වස්තු නැහැ. මාව හොයලා බලලා ඇති වැඩක් නැහැ. මයිලකම යමක් ගන්න දෙයක් නෑ. ඉතින් හොරු කවදාකවත් හිතන්නේ මම ඉන්න සන්තෝෂෙට. හිතන්නේ මේ රත්තරන් මොන හරි ජීවිත ඊට පස්සේ කියනවලු ඉතින් මෙයාට අත තියන්නකොල අත තියන්න එන්න එපා. මයිලක මොකුත් නෑ. තුන්වෙනි සැරේටත් අත තියන්න ආවොත් එයාර තොප්පියක් හදාලා තියාගෙන ඉන්න උණ උණෝලි ඒක හිමීට පැත්තකින් තියලා බෙල්ට් එක ගල්වලා දීපුවාම හතර නඩේ වැටෙන්න ගන්න. ඒකයි ඔය මාෂල් ආර්ට්ස් ආවේ එතනින්. ඒකට හොරු දන්නේ මීයා කාට මෙච්චර ගහ ගන්න පුළුවන්කම තියෙද්දි තමයි මේ කරබන හිටිය ඇත්තටම බලනකොට සල්ලිත් නැහැ. හැම හැකියාවක්ම හදන්න මේ පුංචි කොල්ලන්ඩ ගෙල්ලන්න මම මේ කියන්නේ. හැම භාෂාවක් විකන ගනිලා හැම ශිල්පයක් වෙන ගත ඒක නොදන්නා කෙනෙක් වගේ ඉන්න එකයි තියෙන්නේ. සක්විති රජරුවා ආයේ මොකුත් නැහැ සිංහ බටව් වගේ ඕන තැනක ඕන දෙයකට යන්න පුළුවන් මේ අපි දන්නේ නැති මේ හිවල්ලු කෑ ගහනවා. මොනම ශිල්පයක්වත් දන්නේ නැති උන් කෑ ගහනවා. ඉතින් අපි ඒ වෙලාවේ දැක්කේ නෑ වගේ, දන්නේ නෑ වගේ, කොබා වගේ ෂේප් එකේ ඉන්නවනම් බුදුරජාණන්සේ පිටිපස්සෙන් යනට තට්ටු කළා කියනවා පුතේ අන්න උඹ මගේ පුතේ. මේ ඉන්නේ අද ලෝකේ කිසිම දෙයක් දන්නේ නැතුව අඳුර පාන අඳුරේ විතරක් දන්න හීකාරයෝ. බෞද්ධයම වෙන්න බෑ. බෞද්ධ හැම ශිල්පයක්ම ඉගෙන ගන්න. මේ කිසිම තැනක 이르දි ප්‍රාතිහාර්ය පාණ්ඩ මොකක්වත් කරන්න යන්න ඕනේ නෑ. ඒකේ නඩ දෙයියොත් වඳිනවයි කියලා තියෙනවා. බ්‍රහ්මියොත් වඳිනවයි කියලා තියෙනවා. මොකද හැම හැකියාවක්ම තිබුණාට කවදාකවත් පෙන්වන්නේ නැහැ. පෙන්වන්නේ පුදීතාම සරල චාම් ජීවිතය. මේකේ ආර්ථික විද්‍යාවක් තියෙනවා. මේකේ දේශපාලන විද්‍යාවක් තියෙනවා. මේකේ සමාජ විද්‍යාවක් තියෙනවා. හැබැයි පුද්ගලිකව කරන්නේ කිසි දෙවන්නේක් නැහැ. ඉතින් මේ ධර්ම ටික මේ විදිහට මේ සාක්ෂාත් කළ යුත්තේ මේ තියෙන කෙලෙස් දැනගෙන එහෙම නැත්නම් අපි කියනවා ආශ්‍රව ධර්ම ධර්ම එක ගෙවන් කිරීම මිස ආශ්‍රව ගැන ඉගෙන ගන්න ආශ්‍රව gedර ගෙනියන්න නෙවෙයි. ගෙවන් කරන්න මිස මේ කාරණා කියලා සාරිපුත්‍ර ස්වාමීන් සඳහන් කරනවා ඉතිමේ දස ධම්මා මේ අපි මේකෙදි ගත්තේ ධර්මතා දෙකයි කලින් ගෙවුවා තමාලාට පටිගත කරපුවා අහන්න පුළුවන් වෙයි ඉතිමේ දස ධම්මා භූතා තච්ඡා විතතා විතතා අඤ්ඤඤතා සම්මා සම්බුද්දේන අභිසම්බුද්ධා බුදුහාමුදුරු විසින් සාක්ෂාත් කරලා දේශනා කරන මේ ධර්මය භූතා මේක වෙච්ච දෙයක් ගුඪ ධර්මයක් නෙවෙයි. මේ ධර්මයේ බුදුජාණන් වහන්සේ අත්හදා බල්ලා කරලා තියෙන තච්චාමික සත්‍යයි. මේක නැතුව මේ අරයට වෙලා තියෙනවා මෙයාට වෙලා තියෙන කෙන අනම්බනක් නැහැ. තථා මෙහෙමමයි. ආයෝන් යහට වෙන දෙයක් නෑ. අවිතතා මේක වෙනස් ස්වරූපයක් නෑ. අනඤ්‍යතා මේක පෙරලන්න බෑ. ඒ නිසා අපිට තියෙන මේකට හැඩ ගැහෙන එක විතරයි. හැබැයි පුද්ගලික ඥාන තියෙන තාක්කල් අපි කරන්නේ මේක වෙනස් කරන්න හදනවා. කාමයේ අපිට ඕන විදිහට හදා ගන්න හදනවා. ඒ සෑම දෙයකින්ම අපේ ඔලොමලකම පෙන්වන්න පටන් මේකෙන් කරන්නේ තැනට හැඩ ගැහිමේ ශක්තිය. ඒක වැඩියෙන්ම තියෙන්නේ ජීවිතේ ප්‍රථම යාමේ කලු කෙස් තියෙන භද්‍ර යවුණේ ඉන්න අයට තමයි. වයසට යන්න යන්න මේ අම්මන්ඩිලයි නාකියොයි මොන්න જાති කෙරුවත් හදන්න බෑ. ඇට්ටවලට යනකම්ම බෑලා. කොච්චර කිව්වත් අර පරණිවමයි කියන්නේ. ඉතින් කරන්න දෙයක් නැහැ භාවනා මධ්‍යස්ථානට එන්නෙම නාකියෝ නාකිච්චෝ විතරයි. ඉස්ලාම දේ සුබතරෙන් ආවට පස්සේ බැනලා එලෙව්වම විශාල නාකිතෝගයක් කන ගන්න ඇවිල්ලා වන්න අපි ආවසානත ඕ බලන්නක. ඉතින් මං කව බලපන් ඉන්න හරි ඔක්කොම 60 පිටලා හොට බෙමැනිච්ච කට්ටිය තමයි ඉන්නේ කියලා. ඒක නිසා මේ වගේ පොඩි උන් ගෙන්නේ මුංගේ දකින්න තියෙන දේ කතාව වැඩි. උඹලා ඒකත් බේරලා තිබ්බනම් මං නම්බුවක් දෙනවා. මං කීප වතාවක් උත්සාහ කරා ඒ නම්බෝ දෙන්න ගණ්ඩ තරම් පුළුවන්කමක් තිබුණේ ඒ වුණත් අපි පිළි අර ගන්නවා මේක සරු පොලොක් මේකේ වපුරන දේ හොඳට පැලවෙනවා. වයසක මිනිස්සු තමයි මේ කරන්නේ කට්ටිය ස්තුතියි. නමුත් ඉතින් අර බයින ගතියක් මගේ තියෙන බුදු ආමර කියලා දෙන වැඩේ වෙනවනම් ජීවිතේ ප්‍රථමයාමේ කලු කෙස්තිබේදී භද්‍ර යවුණේ කරන්න කියලා. ඒ මොකද මේක දැක ගන්න පුළුවන්, හැඩ ගැහෙන්න පුළුවන් වයසක් තියෙනවා. ඒක දැකලා ඒක අයින් කරන්න කටයුතු කිරුවොත් අයින් කිරීම නිකම්ම සිද්ධ වෙනවා. ඒකට වෙන මොනක්වත් කරන්න ඕන ඒක දකින්නයි අවශ්‍ය කරලා තියෙන්නේ. ඒක දකින්නයි අපි මේ ඥාන දර්ශනේ සකස් කරගන්නේ, සතිය සකස් කරගන්නේ. ඉතින් සියලු දිනාටම මේ දේශනාවත් දේශනාවලියත් Taman කෙරියන ගමන තවත් අන්ධකාර ගියක එලිපහලිය යන්නාසේ යෑම සඳහා ධෛර්යය පිණිස වීරිය පිණිස හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවේ දේශනාවත් දේශනාවලියත් මේ සමාප්ත කරනවා. සියලු දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා